සයිබන් කන ටෙක් කතා 203ට හරි අමාරුවෙන් ආවා. මම බුද්ධික මම කාලිංග මම තෙල්න මේ අද අපිට තාක්ෂණය අරියාදු කළා <laughs> අරියාදු කරා කියන්න <laughs> පටන් ගන්නකොටම මැක් එකක් වැඩ කරන්න නැතුව වැඩ කරන්න Wi-Fi Wi-Fi Bluetooth ඒ දෙකම එක හાર્ඩ්වෙයාර් එකක් ඇත්තනේ නෑ එනකොටම රූම් එකේ ඔඩිටර්ස්ලා හිටියා ඒක කතා කරන්න බැරුව බලාගෙන ඉන්නේ ඉස්සක් ඉදිරිය හිටියා එළිය උන් එලවන්න ඊට පස්සේ උද්දික කතා කරන ඊට පස්සේ උද්දිකගේ මැක් එක ඔබ සරණයන ඒක වයිෆ වැඩ කරන්න ඉටස ඒක කොහොද ඒක කලිය කරන්න එක ලෙටි හොට ඉට පස්සේ මම වැරදි මගේ මැක් එක ඊට පස්සේ ෝඩිය රෙකෝඩ් එන්නතුගේ ලෙවල් ගන්නතුගිය ඊට පස ඒක බල මගේ මයික එක වැඩ කරන්න ති කියල බල ම හැමතන හොල බල වැරදික් එකට මයික හලා මේ වෙන එක ලෙවල් හදාද බල අරියාදු ගැන්න හොඳට මොනාද WWDC ද වනා තින වෙදස්සර ඒකන තිබුණ නේද ගන තිබුණ කියන්න ඒක පටන් ගත්තා ඒක තිීනන ඒක තේෂන් තිල්ලට පරක් වෙලා හම්බුවන්නේ එකනේ ඩ <laughs> රෑට උද්ද රෑටන උද්දේ පාන්දරට වගේ ඔෆිසේ කියල බලන්නට පුල්ලවා ඉතිවාලන්න ඔෆිස්ස වෙලාගෙන මේ තිබේ මංහිතන්න උදේ හතරට තිල්නට හම්බේ එක ඊළඟ දවසේ නෑ ඔව් ඌ කැලේනේ <laughs> අපිට පඩයක් ගහම්බට ගඳ එන්නේ කල් ගිහිල්ලා <laughs> නෑ මට එන්න මම මගේ නේසරහින් ආ සිරාර කුලන් ගොයි පැත්තටද බං යන්නේ <laughs> ලෝකේ කැරගෙන ගොයි පැත්තට ඉස්සලා අපි වැවිලා ඊට පස්සේ ඔබ වෙනවනේ එතකොට ඉතින් හරියට බං ගඳ එතන නම නවතලා නෑ නෑ මම මොල්ලෙන් මේ අර iFix එකට කට්ටිය ඉන්න ගලින් අර උන් ෆෝන් ගලවලා ටියර් ඩවුන් කියලා දානවනේ මේ මම දැක්ක උන්ගේ මේ YouTube වීඩියෝ එකක් දාලා තියෙනවා උන් අලුත් ෆෝන් එකක් එහෙම රිලීස් කරනකොට උන් යන ඕස්ට්‍රේලියාවට මුලින්ම එතනින් අරගෙන තමයි <laughs> iPhone එක iPhone <coughs> මේ ඊට අමතරව මේ මොකද කියන්නේ අපේ පොඩ්කාස්ට් මීටප් එකක් තිබ්බා අපි කියන අපි කියන කියන්නේ මම යන්තම් අන්තිම මට යන්න බැරි වුණා මේ ගලින් ගියානේ ඔව් මේ අන්තිම මොහොතේ වගේ මේ ආවේ කොහොමද කට්ටිය හම්බුණාද? අඳුරන කට්ටියත් හම්බුණා. නෑ කවුරුත් නෑ ඔක්කොම පොඩි ළමයි හිටියේ. කියන්නේ අලුත් අලුත් ජෙනරේෂන් අපිව දන්නේ නැහැ සියලා. ඉතින් හරිනේ ඉස්සර අපි මීට් අප් තියෙන කාලේ හිටපියුම් දැන් අංකල්. ඔව් සිතා. <laughs> නිතරම ආපු කට්ටිය ගයන්තයා. මුල කාලේ ඉඳලා මීට් අප් කරන්නේ. චම්ලි. චම්ලි හැම ඉස්සර අපිට කොච්චර දව ගන්නවනේ. චම්ලි දැන් ඉතින් කසාද බඳලා ඇතිකලේ ළමෙකුත් හැද ඒ මේ සති හම්බේ ගොඩක් කලාවටනේ ඔව් මේ සති හම්බෙනවා ඊට අමතරව මේ ඔය ඕක කිව්වහම මතක් වුණේ මේ ඉවෙන්ට් එක හොඳට තිබ්බ කට්ටිය හොඳට කරලා තිබ්බා I think ඉවෙන්ට් එක කරපායට thank you ඕක ඉවෙන්ට් එක ඕගනයිස් කරලා podcast.lk කියන අර ඇග්‍රිගේට් එකේ podcast ඔක්කොම එක තැනකින් අහන්න පුළුවන් තැන මේක ඊට අමතරව මේ මොන හරි එකක් කියන්න කියලා මතක් කරගෙන හිටියා ඒක අමතකුණා අයියෝ වයසත් එක්ක යනකොට ඉතින් අමාරුයි ඉතින් තිල්ල මොනද ඔය පැත්තේ තොරතුරු කොහොමද ජොබ් එක වැඩ කටයුතු මොනවද අලුත් නිවුස් ෆුල් ස්ටැක්ද ඔක්කොම හොඳයි එහෙම ප්‍රශ්නයක් කියන්න දෙයක් තරන්නේ ඔව් GitHub එකෙන් බිට් පුරුදු වෙගෙන GitHub එකෙන් බිට් බකට් එකට මාරු වෙවි දින්නේ <laughs> මේ නෑ මේ පර්සන්ලි දෙක ඔෆිස් එක නම් මම GitHub එකේ තියෙන බිට් බකට් එකේ තියෙන එක ක්ලයන්ට්ස් ලනුව තමයි උනාට මේ ගිට් ලැබ්බගේ මං මංගේර පර්සනල්ල වැඩක් මංක තිබ්බා මේ ඒ යන්නවත් බරි තත්වකර ස්ලොවෙලා තිබ ගිට් ලැබ් එක කටි ඔක්කොම සෝස්කෝඩ් මාරු කරගන්න මයිකසප්ට රගෙන එක තයි කියලා <laughs> ඒකර මේ ස්ටට් දාල දෙවුණනේ දවසක මේ ගිට ලැබ් එකට ඉම්පෝට් කරන්න ඒව ගාන සෑහෙන් වැඩි වෙලාදීන ඕ කතාගොත්තම ගිට් හබ් එක මයිකසොස් සමාගමය මිලදිගත් ගිට්හබ් එක කියන්නේ මොකද්ද කියලා කියමුනේ මම ඇත්තටම ওই ප්‍රශ්නයක් වුණා දැන් මම රිවෙන්ට් එකේ ගිහිල්ලා මේ කට්ටියකට ටෙක් කතා දන්නේ කවුද කියලා හැමෝම අතීස ඒක ලොකු සතුටක් කියන හැමෝම ටෙක් කතා කියන එක දන්නවා කියන එක ලොකු දෙයක් නේ ඊට පස්සේ මේ version controlling git කියන්නේ මොනවද කියලා ඇහුවම එක්කෙනෙක්වත් දන්නේ නැහැ ඒක ගැන අපි කතා කරමු මේ මොනවද git කියන්නේ මොනවද මේ svn කියන්නේ සල් සසී තිබන වන්න කියන වනාද කියලා කතා කරම බුද්ධික අපි දෙන්න වැඩ කරපු තැනගත්තිව <laughs> ඒකයි මොකක්ද ඒකට දාලා තිබර අපාචිදා මට මතකන ඒ අර බක්ටක එක මොකක්ද ඒක නවදගන්න රෙඩ්මයි රෙඩ්මයි රෙඩ්වයි රෙඩ්වයි රෙඩ්වයි රෙඩ්වයි රෙඩ්වයි ඒ මතක් කරකට තමර ඉස්සලදී විශුවල් සෝස්සේ මැන්ටිස් <laughs> මතක <laughs> අන්න බඩ් ට්‍රැක්කර එක දානවනම් මැන්ටිස් ඉතර මොකක්කල් ප්‍රජෙක්ට් යම මතකන ඔක්කනම් ප්‍රජෙක්ට් එක් කරා ඒක වැඩේ කරන්න පැය භාගයක් විතර යන්නේ හැබැයි මැන්ටිස් දාන්න එපා ඒක වැඩේ පටන් ගන්න කලින් මැන්ටිස් දාන්න දවස් තුනක් <laughs> මේ ඔය අර ඉන්ටර් ජෝක් සිතින් අර අහනයට තේරෙන්න ති හරි ප්‍රශ්න ඒ අපිට වෙච්ච වැඩඉන්නන මේ ඒවා අපිට අතල්ල ගත්තේ මේ ඉතින් ජෙනරේෂන් එක කට්ටියට දැන් මේ ඔය අලුත් අලුතෙන් අහනයට තේරෙන්න තුනත් ඒ ජෙනරේෂන් එක කට්ටියට ඔය මොනහරි විහිලුවට විහිලුවලට සම්බන්ධ දේවල් ඔත් එක්ක දීනනේ මයින් කිව්වත් හරි නැත්තම් මැන්ටිස් කිව්වත් හරි මොකක් කරේ ජරමරයන් මතක් කළා hina යනවා දැන් ඕකමරි අද අද මම මේ එක group එකක දැක්ක ප්‍රශ්නයක් අහලා තියෙනවා හරිද ප්‍රශ්නේ අහලා තිබ්බේ තමන් පාවිච්චි කරන data package එක සහ ඒකේ ගාන සහ ටැක්ස් එක කමෙන්ට් කරන්න කියලා ඉතින් මම හිතා මොකද data package එක ඕන කියලා මම හැම provider එකම ගිහලා data package එක අරගෙන copy paste එකක් දැම්මා එතට ට පැකජ බලාගත්ත ටෙක්ස් ගෙන හලතිකුණෙත් නෑමගේ දන්න ගාන ගාන හරි ඔගුලු පවිච්චි ඩේට පැකජ්ජ ඩේට පැකජ්ජ ටැසිති මයි දාගෙන යටිහිටස නෑනෑ මට දැනගන්න ඕනේ ටැක්ස එකයි කියලා එත මංකෝ යන්නකොයිද මල්ල පොල්ලහන්න ඕන කැහුවන ඉවරණ කියලා මංගේටසේ ඩයිලෝගගේ ටැක්සික ලිංක එක දැම්බා එතන වෙනකම්වත් කියවල නෑ. ආයි යටින් දාලා මං <laughs> ටැක්ස් එක තමයි කියලා. හැබැයි ඔය එකක්වත් කියවන්නේ නැතුව දැන් මේ පෝස්ට් එක දැකපියෝ කොරියාවෙ ඉන්න කෙනෙකුට දාලා මේ කොරියාවේ මෙහෙම SK ටෙලිකොම් වල <laughs> ඒක අර ප්‍රශ්නයක් අහන විදිහක් දන්නේ නැහැ කියන එකත්. ඒ කියන්නේ අපි හැමදාම මේක highlight කරනවා මේ ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන එක මේ අහන්න එපා. දැන් මට ටැක්ස් ගන්න නම් දැනගන්න ඕන ටැක්ස් එක කොහොමද වදින්නේ කියලා වඩන් ඉවරයි ඩේටා පැකේජ් වලට. ඒක මේ පොඩි වෙලාවක් අරන් ප්‍රශ්නේ ලිව්වට පාඩු නැහැ නේ. මොකද ඕකට උත්තර දෙන මිනිස්සුත් ඒගොල්ලන්ගේ වෙලාවත් කැප කරනවා. ලංගමයි දැන් ගොඩක් කියන්නේ ඒ ඒ අර ඒ විදිහේ පුරුදු වෙලා නැති කට්ටිය ගානේ ගොඩක් අහන්නේ මුලින්ම අහන ප්‍රශ්න නිකන් මෙතන ඩේටා පාවිච්චි කරන්න ඉන්නවද නැත්නම් හායි දවටක අර වෙලා තියෙන ෆෝම් එකේ හායි කියලා ගහන්න බැරි හින්දා තමයි ඔය ඔජෙක්ට් හරියන්නේ නැත්නම් දැන් chat කළා දැන් බැලුවොත් මේ වැඩියෙන් අහලා තියෙන ප්‍රශ්නේ හායිනේ හායි මට තේරෙන්නේ මොකක් කරේ උදාහරණයක් දැන් WordPress ගැන ප්‍රශ්නයක් අහ ඒ කියන්නේ WordPress වලට මහ හිරලා ඉන්නවන තැනක මුලින් මහන් ප්‍රශ්නතයි වඩ්බෙස් දන්න කවර ඉන්න ගේදයක් අපි ගිහි ලෝකෙන් හන ඇයි මොකක්ද ප්‍රශ්න බඩ දෙනවාද මෙතන ඇල්ලෝත්‍රි දෙනවා අර ඩොකාවිල්ල ලෙඩ ලෙඩ යහන්න තර බල මෙහ මැල්ලුහම් බඩ මෙතන රිදෙනවා මෙතන රිදෙනවා නාමයම දිවදාන්න එලියට <laughs> ඒක මයිතන මෙහ පෝරම්මල විතරයි වෙන්නනේ ඔ වෙලෝ ස්ටකෝ්ලෝ වගේ ඔය දැම්මුත් <laughs> ස්ටැක්කෝ්ලෝ දැම මයිද ස්ටැක්කෝ්ලෝ එක වහයි පව් අපා ඇත්තටම ගැන ඉගැන මටරන් තේරෙන්න ගැන ජෙනරේෂන් එකේ තියෙන ප්‍රශ්නය නම් මොකක්ද කියලා මේ තේරෙන්න අපි කතාගරට අපි හැමදාම එක ටොපික් එක තප්පරකට ටයින්න අර අපිට ඒඩීන මේ කතා කරගෙන හිටියේ version control ඒ කියන්නේ software ලියනකොට දැන් team එකක් එක්ක වැඩ කරනකොට එහෙම නැත්නම් තමන්ගේ code එක අපි manage කරනකොට version control කියලා දෙයක් කරනවා. සහ ඔය කියන්නේ release හදන්න ඊට පස්සේ disaster recovery වලට ගොඩක් වැඩවලට ඔය version control කියන එක වක්‍රව භාවිතා වෙනවා. ඒක මේ අර අනිත් team එකත් කාලින් වැඩගන්නට ඩොකිමෙන්ටේෂන් කරන ගට්ටියත් පාවිච්චි කරන රලාට දැඟර Google ඩොක් තියනින් දෙම අවශනය <laughs> පැහදිලි කරමු බලන්න ඔය දෙක වැඩියම පාච්චි කන දෙන්න පැහදිලි කරන්න මම නම් කරන වෙබ් එක කියලා ක්ලික් කරලා බලමුක මිට් කරලා තියෙන වෙලාව මොකක්ද කියලා. ඒක මේ ඕනි වෙන්න අර මූලික හේතු ටිකක් තියෙනවනේ. එකක් ප්‍රශ්න ටික කියමු. ඉතින් අපි ඒකෙන් විසඳන්න යන ප්‍රශ්න ටික තමයි එකක් අපි මොනවා හරි ෆයිල් එක චේන්ජ් කරන එකක් එක්කෝ දැපි වර්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් එකක් නැත්තම් කරන්න වෙන්නේ ඒ ෆයිල් එකේ කොපි ස්තියා ගන්න වෙනවා ගොඩක් ගොඩක් අපි කරන කරන චේන්ජ් එක ගන්න කොපි තියා ගන්න. ඊට පස්සේ ඒකට ඉන්ඩෙක්ස එකත් තින්නවන මේ කොයි චේන්ජකද කරේ කොයි වෙලාවෙද කියලා ඉළඟට තවත් ඒ හැම ස්ටේජකම බුද්ධක කවරුත් කල්ල දිරන කැනෙ සමල්ලට අපි ඩේට්ටකින් ෆෝල්ඩ සදාදාන ෆයිල් ඒ අපි පටන්ගත්ත දවස හැමෝමෝක් කල්ල දෙක්නවා දැන්වුනත් අපි නිකම් පොඩි චටි වැඩන්න දෙතුම් පරණ ෆයිල්ලයක් ඩිට් eh, කරන්න අපි ෝක වශන් කටරෝල්ල එක දාන්නන දැනුත් කරන්නේ වගේ නමත් දාලා වන්ට හෙම කියලා ෆයිනල් ෆයිනල් එහෙම කියලා දාන <laughs> <laughs> ඊළඟට තව කීප දෙනෙක් එකම ෆයිල් එක මොඩිවිගේෂන් කරනවන ඔන්න ඊළකට තව ප්‍රශ්නය නතකට ඔය වැඩේ කරන්නත් බැතකට මැද ගවරුහර ඉන්නවනමේ කන්ට්‍රෝල් කරන්න එක ඔන්න ඔයා දැ ඔයා මේ කෑල් විතරත් චේන්් කරන්න ඉටවස්සේ අනිත් එක්කෙනත් ඒක චේන්් කරොත් ඒන කන්ෆලික්් එක නමත්තන්න මොකක්ද කරන්න ඔක්කොම අන්තිමට එකතු කරගන්න ගහම ප්‍රශ්නට ඕ දැ කන්ෆලික්් ටක් කියල ගැන අපි මම එක තැනකට අපිට මකරි ප්‍රෝග්‍රම ලියනගෙන බුද්ධි කැල්ලක් ලියන මං කැල්ලක් ලියනවා එඩ අතර තින වෙනස සහ එඩ එකක් කව කරන්න ගිහාමෙන ගැටලුව ඒකන ෆයිල් දෙන්නෙක් එක ෆයිල් ගෙඩිට කර වැඩ කරන්න බෑනේ ඇත්තරම ගත්ත තට කරන්න තමන්ගේ තියන මැසින එක තින් ෆයිල් එකයි බුද්ධික මැසින එක තින ෆයිල් එකට අපි දෙන්න එඩිට් කරන්න ඊටස් අපි ওই දෙක එකව කරන්න තමයි git පාවිච්චි කරන්නේ මේ දෙක එතකොට මර්ජ් කරනවා කියලා බුද්ධිකක වෙනස්කම් ටික මම ගන්න ඕනේ මගේ වෙනස්කම් ටික බුද්ධික ගන්න ඕනේ ටික බලලා එකව කරන එක තමයි මර්ජ් කරනවා කියන්නේ එතකොට ඉතින් ඒව එන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ටිකට තමයි දැන් ඒ වගේ වේරියබල් පාවිච්චි කරනවා දැන් බුද්ධික වේරියබල් එකක් A කියලා දානවා මාත් අපි එහෙමනේ ප්‍රෝග්‍රෑම් ලියන්නේ. A 1 කියලා දානවා B මෙහෙමයි කියලා දානවා. ඊට පස්සේ ඒ බුද්ධිකත් ඒ වේරියබල් එක මාත් ඒ වේරියබල් එක පද පාවිච්චි කරලා තිබ්බොත් කන්ෆ්ලික්ට් එක. මේ ඊළඟට දැන් ඕක ඔය ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තමයි version control system ආවේ. ඊළඟට ඒක තව එකක් බුද්ධිකය මේ කියන්නේ මේ දැන් අපි මොකක් හරි වැඩක් කරගෙන යනවා ඊට පස්සේ අපි මොකක් තැනකට එනවා ස්ටේබල් තැනකට ඊට පස්සේ අපි අලුතෙන් ඇඩ් කරන දේවල් අපිට ට්‍රයි කරලා බලන්න පුළුවන් හැබැයි වැරදුනොත් එහෙම පිට ආපහු තිබ්බ තැනට එන්න පුළුවන්. ඒ වගේ දේවල් ලේසින් කරගන්නත් පුළුවන්. ඊළඟට තෙල්න දැන් ඕක මුල කාලෙදී මේ ඕක විසඳුමක් තිබුණේ අර يعني අපිද මේ එක ළඟ ඉන්න ටීම් එකක් කියලා මේ ඊප දෙනෙක් මේකට වැඩ කරනවන එක නෙට්ුවක් එක වගේ කරන රිස්ටම් මේකට තමයි වර්ෂන් කන්ට්‍රෝල් මුලදී හැදුනේ පස්සේ ඕක අවශ්‍යතාව බොඩ්ඩක් වෙනස් වුනා මේ ඔයි ගිට් හැදිච් විදියකිවට මාර වටිනෝන ඒගන ඩිස්ටිියට් එන්වර්මට එකක වැඩ කරනකොට එතකොට ඇත්තට ටීම් එකේ රටවල්ල ඉන්න පුළුවන් එකක වෙලාවට වැඩ කරන්න පුළුවන් එතකොට වෙන්න මේ එතකොට අර සිිස්ටම් එක ගම් ගම්පලෙක්ෂ නොතාව මොකද අපි අර දැන් සාමාන්‍යයෙන් ඉස්සර version control වල තීච්ච එකක් තමයි අපි අර check out කරගන්නවා කිව්වට පස්සේ ඒ ෆයිල් එක එයාට විතර access දෙන්නේ ඒ වගේ නිකන් ප්‍රාථමික විදිහටත් ඕක solve කරපු ෆයිල් එකට ලොක් කරන ඒ කියන්නේ ඔය මොකද්ද Microsoft ලගේ virtual source safe එහෙම SV VSS වල දිනුනේ ඒක තමයි ඒ වගේ ඇබැයි ඊළඟට ඩිස්ටිියට හිස්ටම එකට ගයාම හෙම කරන්න බෑ එතකොට අපි කරන්නේ අරමේ මුළු රෙපෝ එක රෙපෝ එකක් කියන රෙපොසිට එකක් කියලා ඔය අපි ෆයිල් දාගන්න ඩිරෙක්ටර එකක් වගේ එක ඒක අර වර්ෂන් ගොඩක් තියනවා අපි කරන්න චේන්ජස් එක ඒ හැම වර්ෂන් එකක්ම කමිට් එකක් කියලා චේන්ජ එකට කියන්න අපි දාන ඉටවස ඒ මුළු රෙපෝ එකම ඩුප්ලිගේට් eh, කල්ලා එක එක තැන්වල තියාගෙන ඊළඟට අපිට ඕනි වෙලාවට විතරක් ඒක අර අපස්ට්‍රීම් එකට දෙන්න ගැන්නේ රිමෝට් රෙපොසිටර එක කියන්නේ කොහරි හොස් කරපු එකකට අපේ ලෝගල් තියෙන එකක් සිංක් කරගන්න ඒ වගේ දේවල් කරන්න පහසුකම් තියෙන මේ වර්ෂන් කන්ට්‍රෝල් සිිස්ටම් ආව ඊළඟට දැන් කලින් ඒවාද තිබුණ අපි මොහරි චේන්ජ එකක් කරන්නකොට කමිට් කරනකොට ඒ මැසේජ්ජකී ලියන්න පුළුවන් චේන්ජස් ඉළඟට අර මර්ජ් කරන වෙලාවට එහෙම එහෙම පැහැදිලි වර්ක් ෆ්ලෝස් හදාගන්න ගොඩක් පාසුකම් තිබුන්න සමාරය වගේ තෝ ගිට්වලට හම අර පුල් රික්වෙස් කියලා කියනවා. ඒ කියන්නේ අපි මේ අපි කරන චේන්ජ් එකක් මේ ඒ ගිට් එකේ ගිට්ට ලොක්කම කියන්න නදකොන්නේ බ්‍රාංචස් ගැන <laughs> වෙන කවරු හරි මේ කෝඩ්රක් හම කල්ලා කට්ටි බලලා මජ් කරන්න කලින් ඒක රිවියව් කල්ලා ඕ ඒ තමයි කරන්න මේ ඕක තවත්ද ඕක ඇත්තරම මේ ඕක මං නිධාන කතාව කියන්න ඔය ගිට් හැදුවේ අපේ මේ ලිනුස් අයියනේ ලිනස් අයිය කරන ප්‍රජෙක්ටට හැදුවේ එකට හේතු වනේ දැන් ඉස්සර තිබ්බේ ඔය මේ CVS ඒක තමයි GNU ප්‍රජෙක්ටක් විදිහට CVS තිබ්බේ හැබැයි CVS එකේ බලාපොරොත්තුනේ හැමෝම හැමෝම ට්‍රස් කරනවා කියන එකට ඒ කියන්නේ දැන් තිල්න කෝඩ්ඩල් ලියලා දැම්මොත් මං කෝඩ්ඩල් ලියලා දැම්මොත් බුද්ධි කෝඩ්ඩක්ද කියලා දැම්මොත් ඒක ට්‍රස්ට් කරනවා කියලා. ඩිස්ට්‍රිබියුටඩ් කතාව පැත්තකින් තියමුකෝ ඩිස්ට්‍රිබියුටඩ් බැරි කමට. ඒ කියන්නේ රෙපෝ එකට කමිට් කරන්න දුන්නට පස්සේ හැමෝටම එක වගේ තියෙනවා ඇක්සස් එක අනික එක තැනක විතරයි තියෙන්නේ එක මේ අර බුද්ධික වගේ රිවියව් කරන්න රිවිෂන්ස් කරන්න ඊට පස්සේ يعني ෆයිනල් ඒ කියන්නේ ෆයිනල් රිලීස් එකකට මර්ජ් කරන විදිහ ඒ වගේම හරිම ප්‍රිමිටිව් විදියට සහ නැත්තෙම නෑ වගේ තිබ්බේ. ඉතින් ලිනුක්ස් අයට කේන්ති කියලා දවසක් මම මේකට එකක් හදනවා කියලා එයා තමයි හැදුවේ 2005. ඉතින් ඊට හැදුවට පස්සේ ඒකේ ගොඩක්ම තිබ්බේ ට්‍රස් ෆැක්ටර් එලිමන්ට් කියන එක. ට්‍රස් ෆැක්ටර් එකක් කියලා කියන්නේ දැන් බුද්ධික හිතමු අපි දැන් Linux kernel ගොඩක් අය වැඩ කරනවනේ බුද්ධික. දාස් ගාණක් වගේ කට්ටිය වැඩ කරනවා. එතකොට හැමෝම Linux දන්නේ මෙයා කවුද මෙයා කවුද කියලා. එතකොට ඒගොල්ලෝ හැදුවේ හයිරාකි ට්‍රස්ට් එකක්. ඒ කියන්නේ දැන් අපි අපි අපි තමයි අපි අපි ඇවිල්ලා මේ ටෙක් කතායකේ ටීම් එකෙන් කන්ට්‍රිබියුට් කරනවා Linux එකට. එතකොට අපේ කවුරු ට්‍රස්ට් කෙනෙක් කෙනෙක් ඉන්නවා. එයාව තව අප්ස්ට්‍රීම් එකේ උඩ ඉන්න කව හරි අනිත් එක්කෙනෙක් අඳුරනවා යාව එයා ට්‍රස් කරනවා එතකොට ඔය ට්‍රස් ෆැක්ටර් එක සහ සෝස් රිවියව් එක එතකොට අන්තිමට ලිනොස් කර්නල් එක මේ රිලීස් කරන්න සෝස් කෝඩ් එක්කව කරනට එයා එක්කව කරන අර එයා ට්‍රස් කරන එක ටික විතරයි ඒ වෙනකොට අර ඒ අර ට්‍රී එක හින්දා හරි කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තියෙනවා ඒක ටෙස්ටඩ් ඒ කියන්නේ ගොඩක් වෙලාට ප්‍රූවන් අර ඒගොල්ලෝ ඒගොල්ලොත් අතර ටෙස්ටිං වෙනවනේ එතකොට චෙක් අවුට් චෙක් ඉන් කරගත්තාම රිලීස් ඒගොල්ලෝ බිල්ඩ් කරනකොට ඒවත් ටෙස්ටිං වෙන හින්දා අන්තිමට එනකොට ඇත්තටම ටෙස්ටිං පාර්ට් එකේ ගොඩක් ඒවා වෙලා එන්නේ ඒ කියන්නේ එක එක්කෙනා කරපු ටික ඒකට තමයි ඇත්තටම git හැදුනේ ඒ කියන්නේ රටවල් ගොඩක් කට්ටිය බෙදිලා ඉන්න මොකද ලෝකේ ලොකම ප්‍රොජෙක්ට් යන්නේ Linux kernel project එක කියලා කියන්නේ ඒක වෙනුවෙන් තමයි git හැදුනේ. ඊට පස්සේ තමයි git hub අර මොනවාද අර hub මේ hub ඔක්කොම ටික ආවේ ඒක උඩ දුවන. දැන් git වල දැන් git කියන එක මේ ඒක ඒගොල්ලෝ open source project එකක් විදිහට කරන්නේ. ඒක මේ කාලින්ගද ඊළඟට ওই teams ඕක පාවිච්චි කරන්න ගත්තට පස්සේ අපිට ඕක ඩිප්ලෝයි කරන්න බලන් විදිහවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඕනනම් අපේ මේ ලෝකල් සර්වර් එකකට අපි ඔෆිස් එක ඇතුලේ දාගෙන එහෙම වැඩ කරන්න පුළුවන්. නැත්නම් අපේම සර්වර් එකකට cloud එකේ දාන්න පුළුවන්. එහෙම නැත්තම් මේ හොස්ටඩ් සර්විසස් විදිහට තියෙනවා මේ git මේ git version control system එක සර්විස් එකක් විදිහට දෙනවා. එයින් එකක් තමයි මේ GitHub කියලා කියන්නේ. තව bit bucket තියෙනවා GitLab කියලා. දැන් bit bit GitHub එකේ දානකොට මතක තියාගන්න GitHub එකේ private නෑ. ඔව්. ඒ කියන්නේ දාන්න. private තියෙනවා paid. free free account වලට. free account වලට. ඔව්. කියන්නේ ඕනි කෙනෙකුට පුළුවන් මේ රෙපෝ එකක් හදන්න. හැබැයි ඒක ඒ වගේම බලන්නත් පුළුවන් වෙන අයට. ඔව්. හැබැයි Tamanට ඒක පෞද්ගලිකව තියාගන්න ඕන නම් පේ කරලා ගන්න ඕනේ. හැබැයි කාට හරි හිතනවා නෑ එහෙම බෑ මට නිකනුත් ඕනේ අපේ ලංකාවේ මොඩල් එකට නිකනුත් ඕනේ පේන්නත් බෑ කියනවා නම් බිට් බකට් පාවිච්චි කරා නම් හරි. හැබැයි ටීම් එකේ සයිස් එක පහයි. මේ පහයි ඊළඟට ඒගොල්ලෝ අර ෆයිල් සයිස් තියෙනවා මේ ගිට් අර ෆයිල් සිස්ටම් එකේ පාවිච්චි කරන්න පුළුවන් එහෙම ලිමිටේෂන් තියෙනවා. ඔව් ඒ වුණාට ඉතින් ගොඩාක් ප්‍රොජෙක්ට් වලට හොඳටම ඇති. ඒ කියන්නේ Windows ISO එක වගේ අප්ලෝඩ් කරන්න නැත්නම් ඉතින් ගැටලුවක්. අපිට එහෙම කවදාවත් ඉල්ල එහෙම ලිමිට් එකක් ඇවිල්ලා නැහැ නේ අප්‍රී එක පාවිච්චි කරනකොට. මේ ටීම් එක වැඩි වෙනකොට යාළුවෝ එහෙම උනොත් ටීම් සයිස් එකක් තියෙනවා. නෑ ටීම් සයිස් එක උනේ පස් දෙනා ප්‍රශ්නේ ආරෙන්න මේ උන ෆයිල් සයිස් වල ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා නැහැ නේද? ඊළඟට දැන් ඔය ගිට් කතා කරන්න ඕනේ කලින්ග දැන් ගිට්හප් කියන එක වෙනම ඕගනයිසේෂන් එකක්න තිබුණේ ඒක තිබුණ ඔය වගේ පේඩ් මොඩල් එකකුත් තිබුණා හැබැයි ගොඩාක් මේ ෆ්‍රී ප්‍රජෙක්් හොස් කල්ල තිබුණ ගිට්හප් එක ඒක නිකාර සෝෂල් නෙට්ව එකක් වගේ ගාන්ට යන්නත් තිබුණ මුකද කට්ටිය මේ දැන් සමහර ප්‍රොජෙක්ට් වල Git ඇතුළේම GitHub එකේම Git ගන්න ඉන්නවද කියලා මැසේජ් දාලා තියෙනවා. ගිහිල්ලා <laughs> අර ඒකේ තියෙන කමෙන්ට් කමෙන්ට් වල එහෙම දානවා wiki එකේ ඒ වගේ මේ කතා කරගන්නවා. එහෙම ඒ ලෙවල් එකටත් ඇවිල්ලා තිබුණා. දැන් උනේ මේ ඊයේ පෙරේද උනේ ඒක ඒ GitHub කියන එක මේ Microsoftලා ගත්තා. ඒක ඒක කන්ෆර්ම් දැන් නේ. ඔව් අරන් ඉවරයි. ඩීල් එක අරන් ඉවරයි. ඔව් මං ඊයේ ගිහිල්ලා කියලා කමන්නේ කියලා. ඒකට මේ සමහරු ඇඬුවා අර මේවා වුණා මොකද්ද කලින් හිතන්නේ මම නම් දකි දැන් මෙහෙමයි දැන් ගොඩක් අය දකින්නේ Microsoft හරිම නරක මේ අර corporate දැන් ඔය open source කරන අය ඉන්නේ අර ළිඳ ඉන්න ගෙම්බෝ වගේනේ තරහ වෙන්න එපා ඇහුවට ඒ කියන්නේ ඔය Linux එකම දැන් අර පොඩ්ඩක් ආසයි හිතන් ඉන්නේ ආ ලිනක්ස් යන්න ඔපන් සෝස් මේක කිසිම දෙයක් නෑ මේක තමයි ලෝකෙ තියෙන පිවිතුරු පළම්පෙම වගේ ඒ ඒ පොඩ්ඩක් කලින් මේ හදන්න ඕන මේක ඒ කියන්නේ ඕපන් සෝස් කරන්න කිව්වේ අර ඕපන් සෝස් කියන්නේ ලිනක්ස් විතරක් කියල හිතාගෙන වින්ඩෝස්වලට බැන බැනන්න කරලා උබන්තු දාගෙන මේ උබන්තුවල යුයි එක වැඩ කරන්න ට ඇත්තරම කතාවකත්තොත් එහෙම ඔය මේ ඔය ලිනක්ස් ප්‍රජෙක්් ඕපන් සෝස් ගොඩක් ප්‍රජෙක්ටල්ට මුදල්යොද වන්නේ මේ කෝපරේට් කෝපරේට් කළ ගැන ඔරැකල් නරකම කට්ටි ගතතේ ඔරැකල්ලා එබම් හෙමනත්තන් මයිකසොප් ඔගල් දැව දාරගතම ලිනක්ස් ෆවන්ඩේෂන ලිනක්ස් ෆවන්ඩේෂන එක ලිනක්ස් කරනල එක මැනේජ් කරන්න ලිනක්ස් ටවෝල්ට සහ පඩිගවන්න ඒ වගේ දෙවල් කරන්න තියෙන ෆවන්ඩේෂන් එකට ෆන්ඩිං තියෙන්නේ මයිකසෝ් <laughs> ඒගේ සහගම්මලින් තයි සල්ලි දෙන්න මොකද සල්ලි ඔපන් සෝස්න සල්ලි දැන් මේ ආදරෙන් වැඩකන මිනිසුක ජීවිතටක් කියලා ලිනක් ෆවන්ඩේෂන් මෙම්බසිප්යක් කරගෙන එකට සල්ලිගවන්න එන්නේ <laughs> නික නිකන් දෙනවා විතරක් කියලා ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම අර ඒ එහෙම ඒ කියන්නේ තිල්න වැඩියම විදුරක් හැදනොත් අපිට කියන්න අපි මෙහෙම <laughs> <laughs> ඉතින් ඒක නිසා අර මේ මයික්‍රොසොෆ්ට් ගත්තගෙන මම නම් නරකක් දකින්නේ නැහැ බුද්ධික. ඔව් ඊළඟට ගානේ මේ මයික්‍රොසොෆ්ට් මේ අවුරුදු 3ක් විතර ඇතුළත වෙනස් වුණා සෑහෙන්න. මේ මේක තමයි ඒගොල්ලෝ ඕපන් සෝස් පැත්තට ආවසන්න ඊටට මේ ගිට්හබ් එක ප්‍රජෙක්ටවලට තියෙන කටිියෂන් බැලුහම කම්පැනිවයිස් බැලුහම දෙදස් දාසයඉදල මහිත දාසේ දාත මයිකසොප් තමයි උඩම ඉන්න ඊළඟට ගූගල්ලටත් ඇඩිය කැන මයිකෝහ් එම්පලෝයිල තමයි මේ වැඩිම ගෙටන්ටබියුට් කල තියන්නේ ප්‍රජෙක් ප්‍රජෙක්සල්ට ඒ වගේ තින් මේ සමහර වෙලාවට ඔය ඕක පේමන්ට් මොඩල් එක හරි ඒ ඒක වෙනස් වෙන්න ඉතින් ඉඩ තියෙනවා හැබැයි මේ මම හිතන්නේ ඒගොල්ලෝ තියෙන සෝස් කෝඩ් ටික මකලා දාන්නේ ඒ මිනිස්සු හිතන් ඉනවට අනේ මේක මකයි දැන් ඒ පොලිසිස් වෙනස් වෙයි කියලා එහෙම හිතන්න බෑ මොකද මේ Microsoft ලටත් ඕන දැන් ඒ වගේ එකක් කරගෙන git solution එක අනුව පොලිසි වෙනස් වෙනවා කියන්නේ git දන්න කෙනෙක් නම් බය වෙන්න දෙන්නේ මොකද තමන්ගේ local repo copy එකක් තියෙනවනේ machine එකේ <laughs> git hub වගේ ප්‍රශ්නයක් වෙන්නේ ඒක අර මේ එකම බලපෑම තියෙන මේ වගේ අර හිතන්නකෝ අපි පේඩ් එකකවුන්් එකක ප්‍රොපයිටරි මනෝ හරි තියාගෙන ඉන්නා කියලා එතකොට ඒක කොහොමද කියලා ඒත් තැබ එමක පොලිසිස් ගැන දන්නහැල් මේ වැඩිය හැබැයි එහෙම කියලත් ඒක මයිකුසොෆ් ලට ගන්න කියලවගෙනන් එකක් හදාගන්න බැරිගන්නේ ඒ ප්‍රජෙක්් එක සාමානෙන් එහෙම සමාගම ගිට්හබ් එක තියාගෙන් දුවන මයිතන් මයිකසොප් එකට ඒක රෙප්ලිකට් කරන එක මයිතන්නේ කෝටානට කියලාගේ කරගන්න උලාම කරත් අවුලන්නෑ වගේ <laughs> ඒක සමක දේලවල්ල එක ඉන්න කම්පනයන්න කවදක් ගිට්හබ් එකගේ සෝස් කෝඩ්ඩ තියන් ඉන්නන කාලිග බදික මේ අපෙන් හල තිබන ගොඩක්ට කලින් සතිවල මේ මොනවාද ගෙන ගන්න ඕන ප්‍රෝග්‍රමින් ලංවේජ් ඒම කියලා මේ ඇතරම් මේ කැනෙ <coughs> වැඩ කරන්න තැනකට ගියහම මහිතන දැන් සියයට සියම කට්ටිය වගේ ගිට් යස් කරනවා මේ ප්‍රෝග්‍රමින් කරන්න තැන්වලන ඉතින් ඒක ඉගෙන ගන්න එකත් මේ ටිකක් චාන්ස එකක් පාටම මේ නැත්තන් ගේහ පිසර ජොයනට අප සිගන කන්නට වඩා කලෙම් මොනහරි පඩා ෆැමිලිය වෙලා ඉන්න එක මහිතන්න එකත් හොන් දෙයක් වේ කියලා අනිවාරෙන් ඒක අනිකන් කමිට් කරන්න පුෂ් කරන්න විතරකුත් නෙමේ අර ගොඩක් ගිට්වල බ්ලෝස් ඉම්පලිමෙන්ට් කල්ල දීනවන බ්‍රාංචිං ති කරන්න ගිට් ෆ්ලෝ තමයි ගොඩක් අයන ගිට ලෝන මේ තිල්න්න අර ෆීච බ්‍රාන්් ඒකම පොඩි මොඩිෆිකේෂන් එක් අපිට ඕන විදිට හදාගෙන දීන් ගිට් ෆ්ලෝ හොඳයි ඇතරම මේ ලෝන්ටම් ප්‍රජෙක්්වල්ට අර ෆික්ස් රිලිස් සයිකල් තියෙන ඒවගේ වැඩද අපේ වැජයිල් විදිර තම යන්න ගොඩක් ඒවා මේ ඒකින්ද ෆීච බ්‍රාන්චිං මොඩල් එකම පොඩ්ඩක් මොඩිෆයි කල්ලා කෝඩ් රිවිය් කරන තැන්ටිකක් දාලා හෙම කල්ල මොඩිෆයි කරපු එකත්තින් ඒ වගේ මේ ඒ අර ස්ටන්ඩඩ් ඒවත් තියෙනවනේ මේ ඔය බ්‍රාංචිං ස්ටටජ එකක් ගත්තාම ඒවත් උනත් ටික බලාගෙන යන එක හොඳයි ම ඉන්ටවව එක දියුණත් ඇහුවොත් මේ කියන්න පුළුවන් කාට හරි වගේ දැනගෙන ඉන්න ඕන ඕ ගිට්ටර මේ ගැන සාම ඩොකමෙන්ටේෂන් එකමත් හොඳ ඩීටේල් තියෙනවර ගිට් ගිට් ඉරක් සම්.com සයිට් එක බැලුවනම් ගොඩක් දේවල් තියෙනවානේ ඔව් ඒකෙත් තියෙනවා මේ බිග්බකට් වලට ගියත් ඒකෙත් තියෙනවා මේ ටියුටෝරියල්ස් තියෙනවා මම මේ අර try github.io එක බැලුවා ඒක දැන් මේ අයින් කරලා මොකක් හරි මේ මොන හරි ඒගොල්ලෝ මේන්ටේනන්ස් කරනවද දන්නේ නැහැ ඒක වැඩ කරන්නේ අර ටියුටෝරියල් එක නිකන් ගේම් එකක් වගේ තිබ්බ ඒගොල්ලන් කර try කරන තරම් ඒක මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකක් දන්නේ දෙන්නේ <laughs> එහෙම එකක් දෙනවද දන්නේ නැහැ ඒ කියන්නේ මේ තවමනත් ඉස්සරහට දාන්න පුළුවන් නේද මේ හැබැයි CV වලට මේ Microsoft Office Microsoft Git ඇතුළේ Windows එක Word Microsoft Git එහෙම කොහොමද වගේ Git built in එක සමහරවල්ලාට Windows වලට හරි දැනට ඉන්ස්ටෝල් කරගන්න ඕන නේ ඔව් මේ අපි යමු ප්‍රශ්නයක් අහපු එකට අපි කවුරුහරි ප්‍රශ්න අපේ මේ පූල් එකේ ප්‍රශ්න කියමුකෝ දැන් අපේ පූල් එකට ප්‍රශ්නයක් වුණානේ මායසකබගය කියලා ඒක මං හිතන්නේ සගර්බර්ග් තමයි කේස් එක දාලා තියෙන්නේ. දැන් ඇත්තටම ඉස්සර පූල් එකක් හැදුවම අපිට දෙන්න පුළුවන් ගෲප් එකකින් ඕන කෙනෙක්ට පූල් එකට ඔප්ෂන් එකක් දාලා ඒක වෝට් කරන ඕන එකක් කරන්න. සකබර්ග් අයියට කවුද ගිහින් කියලා මේ කේලමක් මේ මෙහෙම කරන්න එපා මේ මේ ඕගොල්ලෝ සෙල්ෆ් රෙගුලේට් වුන්නේ නැත්නම් අපි තහනම් කරනවා කියලා. නෑ ඒකත් කලින් ඒක ඔප්ෂන් එකක් තිබිලා හැබැයි ඩිෆෝල්ට් සිලෙක්ට් වෙලා එනවා ඒක. ඒක ඒක ඉවස ගන්න බැරි එකක් තමයි කියලා තියෙන්නේ. ඔව් ඒක නිසා සකබගය බය වෙලා ඒක අයින් කළා. දැන් අපිට වෙලා තියෙන ඔප්ෂන් එකක් නැහැ. අර මේ අසන يعني ගෲප් එකේ අනිත් අයට ඔප්ෂන් එක දෙන්න. අනික අපිට ටෙක්නිකල් කේපබිලිටි එකකුත් නැහැ. මොකද අපි එහෙම ටෙක්නොලොජි දන්නේ නැති හින්දා මේ පූල් එකක් වගේ සයිට් එකේ හදන්නේ. අපිට බයයි මේ WordPress සයිට් එකේම වෙනස් කරන්න ඔය යන්තම් අටවලා තියෙන්නේ. අන්න කවුද කෝල් කරන්නේ? <laughs> තිල්න තිල්න ඩිස්කනෙක්ට් වෙලා ඔන්න ගත්තා බා. තිලින. මොකෝනේ? මොකක්ද දන්නේ මම හිතුවා වගේ පැත්තෙන් ඩිස්කනෙක්ට් කරන්න. නෑ අපි සායක ඩිස්කනෙක්ට් කරන්නේ. නෑ නෑ. මේ ප්‍රශ්නයක් කියලා යමුකෝ මොන හරි අහලා තිබ්බ ප්‍රශ්නයක්. ප්‍රශ්න කියන්නේ මේ අර ටොපික් දාලා දිනුනන්නේ. මේ මට පොඩි අහන්න දෙයක් තියෙනවා අපි අසන්නන්ගේ. ටෙක් කතා ස්පොන්සර් කරන්න ගොඩක් අය අහනවා. ස්පොන්සර් කරන්න කියලා අපි එතකොට කියන්නේ ටෙක් කතාවලට අපි සල්ලි ගන්න. ඒ කියන්නේ අපි කවුරුත් සල්ලි වලින් මුදල් වලින් කිසිම දෙයක් ගන්න. නමුත් ටෙක් කතා හරහා අහන අයට තෑගි දෙන්න. මොකක් හරි කම්පිටිෂන් එකක් තියලා මොන හරි කළා ඒ වෙනුවෙන් තෑගි දෙන්න. කට්ටියගේ අදහස් සුදහස් පුළුවන් නම් කියන්නේ يعني කැමතිද කැමතිද අපි ඒ කියන්නේ වාණිජ වෙනවා කියලා වගේ ඔයගලන්ට හිතනවාද ඒකත් මේ අනිත් එක මේ එහෙම තෑගි දුන්නා කියලා අපි අර ඒකල බ්‍රෑන්ඩ් එකක් එන්ඩෝස් කරන්න යන්නේවත් එහෙම එකක් නෙමෙයි නේද කාලේ නෑ ඒ කියන්නේ කම්පිටිෂන් නැතිවලා තෑගි දෙනවා ඉතින් ඒ කැමති නම් ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ කරන සපෝට් එක වෙන ඕගොල්ලෝ ගිහලා ඒක බල්ල කරලා ගන්න හැබැයිති අපි අර පොඩ්ඩත් තෝරල බේරල තමයි ගන්නට ගන්න ගැන අපිට තේරනට නරකද නැද කියලා ඒකයි අපේ එක්ස්පිරියන්ස එකත් අපිතම මොකක්කරි අපි පලට ෆෝර්ම් එකක් ගැන හරිකම් පැනිකක් ගැන හරිකිල අප එක්ස්පිරියන්ස එකත් අපි හම බයසන්නතුව කියනවා ඒක ගැන පොඩක් කියන්න මොකද අර කටි අදස් දැනගන්න අපි කැමති එක කොහොමුණත් අපි කිසිම විදිකින් අපි ඩිරෙක් ෆයිනන්ශල් බිනිිෆිට්ට ටකස් ඒ ටකස්ල ටකස්සගේ සොන්ස ශිප්පයක් ගැනේ මං කියන්නේ මෙහෙම එකක් එන්නෙත් නැහැ. මොකද අපිට සල්ලි නැහැ. මේ ඒ කියන්නේ අපිට මේ අපේ ටෙක් කතා වෙනුවෙන් කිසිම ෆයිනෑන්ෂල් ගේන් එකක් අපි ගන්නෙ නැහැ. නමුත් අහන අයට තෑගි දෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය දැන් සරලව කිව්වොත් මේ ඒගොල්ලන්ට අවශ්‍ය ටෙක් කතා සම්න්නන්ට ඒගොල්ලෝ ගැන කියව ගන්න. ඒක කියව ගන්න අපි කිව්වේ අසන්නන්ට මොන හරි දෙයක් ලබා දෙන්න කියලා. එතකොට මට තෑග්ගක් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් හින්දා අඩු ගණන් එකට හරි මොන හරි හම්බ වෙනවා. හිතල මතල කියන්න ඔගොල්ලන්ගේ අදහස් අනුව අපි වැඩ කරන්නේ මේක අකමැති නම් අකමැති කියන්නේ කැමති නම් කැමති කියන්නේ මොන හරි වෙන කියන්න දෙයක් තියෙනවනම් ඒත් කියන්න ඔය අමතරව මේ ප්‍රශ්නට යමු දැන් මේක මම මැද්දෙන් පැනලා උපුල් දාලා තිබෙන මේ ටොපික්ස් බැලුවහම මේ දැන් මේ සැරේ උනේ එහෙමනේ කවුරු කමෙන්ට් එකක් දැම්මොත් අපි ඒක ඇඩ් කරනවා මැනුවලි පොල් එකට ඊළඟට තමයි වෝට් කරන්න හම්බුනේ ඒකින්ද මේ මේක අර වෙනදා එහෙම නෙමෙයි දැම්මම මාර ඇක්ටිව් නේ 10ක් 15ක් ඇඩ් වෙනවා ටක් ගාලා නිසර එහෙම නෑ මේ උපුල් එකක් දාලා තිවුණ මේ ඒකට තමයි වැඩි වෝට් තියෙන්නේ ඒක විතර තිබ්බ හින්දා මේ සොෆ්ටයා ටෝල්ස් මොනවද කියලා තියන්නේ රිපෝට් රයිටිං සහ ප්‍රසන්ටේෂන්ස් වලට මේක උපුල මෙහෙම එකක් ඇහුවේ ලොකු මේකක් වෙන්න ඕන්නේ නිකන් පවර්පොයින්ට් කියලා අහගන්න වෙන්න ඕන මන්නව රිපෝට් රයිටින් ප්‍රසන්ටේෂනට හොඳ වැඩේ තයි සිස්ටන් කෙනෙක් ගන්න එක <laughs> ටූල් එක ටූල් එක හොඳ ටූල් ටූල් එක අදහස් වුණා මේ <laughs> සාමාන්‍ය අර මේක හොඳයිනේ මේ මේ Apple ලා ප්‍රසන්ටේෂන් වලට පාවිච්චි කරන ටූල් එක මොකක්ද කීනෝ කීනෝ කීනෝ එතකොට අනිවාර්යෙන් කීනෝට් එකක් කරන්න ඕනේ දෙකෙන් කරොත් <laughs> කීනෝට් වලට විතරයි <laughs> මේ තව මේ කියන්නේ ප්‍රෝ ප්‍රෝග්‍රෑම්ස් කියන වෙබ් වෙබ් පැත්තේ මොන හරි කියන්නේ වෙබ් වැඩ කරන කට්ටියටම මේ මා වැඩ කරන කෙනෙක්ම නම් ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙනවා මේ JavaScript ප්‍රසන්ටේෂන් ෆ්‍රේම්වර්ක් උත් නිකන් Reveal JS වගේ ඒවෙන් ලේසියෙන් පුළුවන් මේ ඌට එච්චර එකක් නෑ මෙහෙම ඉතින් මට නම් PowerPoint වලින් එහාට ප්‍රසන්ටේෂන් ටූල් එකක් ඔලුවට ඇත්තම කතා කරොත් එන්නේ නෑ මම නම් කලින් මේ Keynote Google Docs වල පාවිච්චි කරන නැක්වල නිකන් තියෙන හින්දා මේ ඊළඟට මේ PowerPoint මෙහෙම ওই දෙක කම්පයර් කරනකොට අපි අපි ප්‍රසන්ටේෂන් හදන කියෙන පොඩි වැට්ටි ගන්න කරන්න අකුරු ටිකක් දාන්න පොටෝ ගත්තා එතකොට කොයි එකත් එක හැබැයි මේ කම්පලෙක්ස් එකට යනවනම් අපි හිතමු මොනහරි ඩේට ඉම්පෝට් කලෙක්සෙල් වලින් මේ අපි ස්ක්‍රීන් ෂොට් ගන්න නැතුව නිකන් මොනහරි එම්බෙඩ් කරන්න යනවා වගේ නම් එහෙම කරනවන ඉළඟට ඩ්‍රෝයින් කරනවනම් පවපොයින්ට්වල ඇනිමේෂන් වගේ දානට දැන්ව මිනිස් ද ගොඩක්කට අවශෙන්ට මොනහරද අපිට විශෝලයිස් කරන්න ඕන කියලා ඒකන කවර රැවිඩගෙන නවා එමනත්තම් බ්‍රවසරගෙන ඩේට සවරයකටන වගේ ඇනිමේෂන් කරනයව කරන්න සාමාන්‍ය මේ කෙලේ සිනේ දැයි කියන්නේ කීනෝට්ටල ඒක බිල්ටෙන් තියනවා මං පාචි කල තියෙන ගාලිග ඒවගේ ගැන්න මෙහෙම අර ඉෆෙක්ට එහෙම තියෙනවා වෙනස් ඒවා තියෙනවා පවපොයින්ටල නැති එහෙමේවා හැබැයි මේ ෆීචර්ස් ගත්තහම ඔය දෙකේම කරන්න පුළුවන් මේ එක වගේ මේ මේ ෆ්ලෑෂ් හොඳ නැද්ද ෆ්ලෑෂ් ඉස්සර එහෙමත් කරන මැක්‍රෝමීඩියා ෆ්ලෑෂ් මේ මැක්‍රෝමීඩියා කියන්නේ ෆ්ලෑෂ් හදපු සමාගමද ඔව් උන් ඉස්සර තිබුණේ ඔව් ඊට පස්සේ තමයි මේ ඇඩෝබි අරගෙන අර සිකියුරිටි හෝල් ටික හදලා දුන්නේ නේ ඇඩෝබි <laughs> අත්ත ගැහුවත් දෙයක් එක කෙලවෙනවානේ නැම මේ නිකන් ඇහුවේ දැන් ඔය ෆ්ලෑෂ් තිබ්බ සිකියුරිටි තිබුණෙත් ඒකනේ අම්මා අයි ඇත්තටම සිරා වෙබ් ඩෙවලොපර් කෙනෙක් නම් ඩ්‍රීම් වියෝ පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව ඒක වෙන්න බෑ. ඒක කාලින් මේ ළඟදී මම මේ බිට් මේ එකක බැලුවා මේ ෆස්ට් එකේ තියෙන මේ පොඩි වැඩ මොනවද උගන්වන්නේ කියලා. ඩ්‍රීම් වියෝද? ඩ්‍රීම් වියෝ තියෙන ඒක තමයි රෙකමන්ඩ් කරලා තින්නේ මේ වෙබ් එහෙම ලේඅවුට් හදන්න කියලා. <laughs> මටත් නිකන් පුදුම හිතෙන එක දැක්කා. <laughs> no comments කියමු නේ නැත්නම් ගැන කතා කරොත් මෙතන මියුට් කරලා තමයි තියන්න වෙන්නේ. <laughs> මේ ප්‍රසන්ටේෂන් වල මේ තව එකක් තියෙනවා මේ ඔය එකට කමෙන්ට් එකක් දාලා එක්කෙනෙක් අහලා තියුණා අර මොනිටර්ස් ගොඩක් මේ මල්ටිපල් මොනිටර්ස් වල වැඩ කරනකොට එහෙම ඒක ගැනත් කියන්න කියලා. ඒකට ඉතින් ඩිෆෝල්ට් වැඩ කරනවනේ. මොන්ට දෙයක් තියෙනවා නම් එකකට යනවා ප්‍රසන්ටේෂන් අනිත් එක තමන්ගේ නෝට් එකයි නෙක්ස්ට් ස්ලයිඩ් එක. ඒක තමයි. ඒක මේ ඒක එහෙම නැති වුණත් අපිට අර මේ ෆෙට් මේවල හදා ඔය දෙක කී නොට්ටලත් තිනවා පවපොයින්ටලත් තිනවා මේ ප්‍රසන්ට නෝට්ස් කියලා දාගත්තහම මේ ඒකින් මොනිට එක දෙන්න පුළුවන් කොයි කියද ප්‍රසන්ටේෂන් එක පෙන්න්න ඕන එතකට අර තමන්ගේ ලැප්ටොප් එක තින ස්ක්‍රීන්න කාරම ක්කරගේ මශින් එක මේ වැඩ කරන්න සාමාන්‍ය විදියට නෝට්ස් බලා ගන්න පුළුවන් එහෙම report uh, write Google Docs <laughs> වඩ් නොට මන්න ඇතරම Google ඩොක් තමයි මාඩ පාවිච්චි කරන්නේ ඊළඟට සමහර වෙලාවට ඒක යවන්නවා නම් ඒකෙන් කරන් නැත්නම් Word වලට අරන් PDF කරනවා ඒ මොකක් හරි කරලා තමයි ගන්නෙ මේ මේ මට මේ තාම මේක තියෙනවා මේ උපුල් මේකෙන් අදහස් කරේ මීට එහා ඇඩ්වාන්ස් මොකක් හරි එකක් තියෙනවා මේ බලමු පොඩ්ඩක් කමෙන්ට් එකක්වත් දාන්න කියලා එහෙම අර මොකක්ද ඒකට කියන්නේ අර එහෙම ටේම් වෙච්ච කට්ටියනේ මේ හොඳට ප්‍රසන්ටේෂන් හදලා <laughs> අන්තිම මොහොතේ යන ගමන්නේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එක හදලා මම එකතරා ප්‍රසන්ටේෂන් එකේ යන ගමන් ස්ලයිඩ් එක හදුවා හිතා ගන්නකෝ ඉතින් එච්චරට කම්මැලි හ්ම් තව ප්‍රශ්නයකට යමුද උඹට පුළුවන් නම් අපෙන් ඒක ටිකක් පැහැදිලි වහන්න මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා ප්‍රශ්න කිව්වොත් සමහරවිට අපිට උත්තරයක් හොයන්න පුළුවන් වෙන්නේ මේ ඊළඟ ප්‍රශ්න ගැන කලින් අපි අර ටොපික් වල බැක් ලොග් එකක් මම නිකන්දාගෙන හිටිය ඒ එකක් තමයි මම පොල්ල එකට දැන මේ ඔයිට අමතර මැනේජ්මන්ට් කියලා ඇත්තටම මේ ඔයිට කලින් පොඩි මේ බනින්න කරන්නට කතාටිකත්තින එක කල්ලයිම මේ බුද්ධික දැනන් හිටියන අයිනයින්න එකක් තියෙනවා කියලා නෑ අද තමයි මීට තිලින අයිනයි ලැප්ටප් හරි ඩෙස්ටප් හරි ගන්න තියෙනවා මකල් ඉන්ටෙල් අයිනයි දන්න <laughs> ඒ කියන්නේ දැන් ඉස්සර නම් මම මේ කල්පනා කරේ හැමෝම දන්න නා එන්න i5 i6 i7 නාව කී කියන ඉස්සර එනකම් බලාගෙන බලාගෙන දැන් i9 එලා කවුරුත් එක්කන කතා කරන්නේ නැහනේ ඕක කතා කරන්න මට හිතෙන බුද්ධික මේ පාර හැමෝම දත් කට මැදන් හිටියනේ Apple අලුතෙන් Mac book Mac කරාම රිලීස් කරයි කියලා උන් නැහනේ රූමර එකක් තියෙන විදිහට යන්නේ Apple මේ පාර ඒගොල්ලන්ගේ ප්‍රොසෙසර් එකක් දාලා එකක් රිලීස් කරයි කියලා ඒකින්ද පරක් වෙනවා කියලා ඒ වගේ එකක්ද ඕ එහෙම නැත්තම් මේ මේ පාර මේ කරන්න දෙයක් නැති ඒ කියන්නේ ඇත්තනම දැන් මේ දැන් මට ඒක ලොජික් එක කියන්න උනේ කම්පියුටර් වල ඉම්ප්‍රූව් කරන්න කියලා ප්‍රොසෙසර් එකේ දෙයක් නෑ වගේ කම්පියුටින් පව එක ඇති වගේන ඇති ගැන එක සාමාන්‍ය වැඩවලට ඇතිකැන <laughs> අපි කරන වැඩවලට උනන්දු නැතිතරට උනන්දු නැතන වයසහින්ද බ ලප්ටප් එකට දාන ලෙවල්ල කරන ඇතිනගෙන මොබයිල්ල ලප්ටප් පෙට දාන්න ඔය ඒක නිසා දැන් මේ මම අපි දැනගන්න කැමති අපිට එක තහන කවුරු හරි i9 machine එකක් වැඩ කරන ඇත්ත කියන බොරුවට මේ මම මටත් එකක් තියෙනවා මටත් එකක් තියෙනවා අපි මොන ෆොටෝ ගාලා එවන්න කියනවා අර CPU C දාලා එකක් එවන්න කියලා ඒකට ඉතින් ෆොටෝෂොප් කරා මේ ඒක නිසා මේ ඇත්තටම මේ කියන්නේ දැන් ඒ කියන්නේ අප ඒ කියන්නේ එච්චරටම මේ අදාළද තිල්නොනුනත් i9 එකක් ගන්න ඕනේ කියලා හිතලවක්වත් තියෙනවා නිකන් එහෙම නිකන් <laughs> i5 එක හොඳටම ඇති ඒකන ගේමින් ගත්තත් අයිෆයි එකන ගේමිංගල ගොඩක් කරද පොස්ස ඩිපෙන්ඩන්සි හරි අඩු අනික ප්‍රොසෙස් එකන කොඩ්කෝ වගේ ගත්තිම හොඳට වැදින ඒක ද මන මේද මම යස්කන්න කාලින්ග මේම්ඩ බ්‍රොස්සර කරයිසන් කල ඕගොලනේ දර හිනාවන අපේ සිකට මන්ඩ පිටි නෑකල පස්සේ <laughs> ඊට අමතර තවපඩි නිවස ඇතින මේ අර මේ වපන් ෆිල්ට කියලා පොඩි වෛරස්ස එකක් තියනනේ පොඩි නෑ ගැන එතන ට්‍රෝජන්ය ඒක කේසක තියෙන්නේ මේ ඒක හදලා තියෙන රුසියන් හැකර්ලා වගේක්. ඒක ඒක ඇත්තටම මේ කතාව යන විදිහට නම් ඒක ඇත්තටම මේ ස්ටේට් ෆන්ඩඩ් එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒකෙන් වෙන්නේ බුද්ධික රවුටර් ගොඩක් රවුටර් බ්‍රෑන්ඩ් TP Link ඒ වගේ ගොඩක් රවුටර් බ්‍රෑන්ඩ් වල හැක් කරගෙන ඒගොල්ලෝ ඒක බොට්නෙට් එකකට හරව ගන්නවා. මේක FBI එකෙන් හොයාගෙන තියනවා දැන් අර රවුටර් වල තියෙන එක ප්‍රශ්නයක් නේ අපේ ඒක හොඳකට වෙලා තියෙන නැත්නම් බුද්ධික මේ රවුටර් වල අර hard disk space වගේ ගොඩක් ඉඩ නැහැ. එතකොට මේගොල්ලෝ කරලා තියෙන්නේ ඇත්තනම් පොඩි ඇප්ලිකේෂන් එකක් ලෝඩ් කරලා තියෙන රවුටර් එකේ non volatile memory එකට. ඒ කියන්නේ reboot උනත් නැමකෙන්නේ නැති memory එකට. ඒකෙන් කරන්නේ මේ කවුද ෆොටෝ බකට් අහල්දී? අහල්දී නෑ. ඉස්සර ෆොටෝස් අප්ලෝඩ් කරන එක. අන්න ඒක. ඒක තාමත් තියෙනවා. අන්න ඒක ඇතර වට්ටාකම. ඒ ෆොටෝ බකට් එකේ ඉමේජ් එකක් දාලා තිනවා මේගොල්ලෝ. ඉමේජ් එකේ අර ඉමේජ් වල අර මෙටා ඩේටා වල ඉන්නවනේ GPS කෝඩ්නස් එවන්න. ඒකේ සර්වර් IP වගේක් දාලා. එතකොට මේක මුලින්ම රීබූට් වුණාම කරන්නේ අරක ඉමේජ් එක රිට්‍රීව් කරලා ඒ කියන්නේ කමාන්ඩ් සර්වර් එක හොයා ගන්නවා. කමාන්ඩ් සර්වර් එක හොයාගෙන කමාන්ඩ් සර්වර් එකට ගිහිල්ලා එයා මෙමරි එකට ආයි අරක ඉන්ස්ටෝල් කරගන්නවා. ඉති මේක හොයාගත් ඊළඟට තියෙන්නේ දෙවනි එකේ ඒගොල්ලෝ හાર્ඩ් කෝඩ් ඩොමේන් එකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒක වැඩ කරේ නැත්නම් අර ඩොමේන් එකට යන්න කියලා. FBI එක මේක හොයාගෙන ඉතින් ඩොමේන් එක ඒගොල්ලෝ ටේක් ඩවුන් කරලා තියෙනවා. ඊට අමතරව බිට් බකට් එකේ මේ බිට් බකට් නේ මොකද්ද මේ මගුලේ ඉමේජ් ටික අයින් කරලා තියෙනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ දැන් වෛරස් එක තියෙන නිසා කට්ටියට FB එකෙන් කියලා දෙන රවුටර් එක රිබූට් කරන්න කියලා. දැන් ඊළඟ වාර රිබූට් කරාම වෙන්නේ අර එයාට ආයි ගිහිල්ලා ගන්න බෑනේ බුද්දක මේ මේක නිසා රවුටර් එකේ ඉෆෙක්ට් එක නැති වෙනවා. ඒක නිසා ගෙදර රවුටර් එකත් ලංකාවේ නැති රවුටර් සාමාන්‍ය සති දෙකකට රිබූට් කරනවානේ ලොකු ප්‍රශ්නයක් ලයිට් යනවා ලයිට් යනවා කරන්ට් යන හින්දා එච්චර අවුලක් නැහැ තියෙනවා නම් රිබූට් කරන්න අනිත් එක තමයි පුළුවන් නම් රවුටර් එක ආයි ෆර්ම්වෙයා අප්ඩේට් එකක් තියෙනවා නම් අප්ඩේට් එක අනිවාර්යෙන් දාන්න නැත්නම් ෆ්ලෑෂ් කරන්න අනික අර UPnP PNP කියලා තියෙනවා අනිවාර්යෙන් ඩිසේබල් කරලා තියන්න ඒක මේ කාලේ ස්ප්‍රෙඩ් වෙලා තින්නේ මේ කොහොමද ෆර්ම් යායක පොයිසන් කල්ල වලද නෑ ඒක ඇත්තනම ගොඩාක්ව රවටර ලිනක්ස්න දුවන්නේ බුද්ධික පරණ මොනර බිල්ටය පාච්චි කල්ලා කියලා තමයි කියන්නේ එකන් හදපු නැති එක ඉති ඒක නිසා ඒක සමහට මේ ඔය අපේ තියෙන නිකම් ගාන අඩු කන්සීම ග්‍රේඩ්ඩේවට එච්චර කන්සියම ගේඩ්ඩේව තමයි තියෙනවා කියන්න ඒ ලොකු රවටරන්නේ කන්සිම ග්‍රේඩ් රවටස එක හින්ද තමයි අර මෙමරියගේ දුවන විදියට හදලා තියෙන්නේ කෙලිම මේ නොන්වල ටයිල් එකට යන්න ඇති වෙන්න ඒ කියන්නේ ඉද ඒ වගේ රවුටර් වලනේ ෆ්ලෑෂ් පොඩි RAM අඩු ඒ වගේ. ඔව්. ඒක නිසා මේ රවුටර් එකක් තියෙනවා නම් රිබූට් කරතා හේ. කරලා තිබ්බනම් හරි. data පාවිච්චි කරනවා මම data පාවිච්චි කරේ නැහැ වගේ ප්‍රශ්න එන්නේ ඔන්න ඔයගේ දේවල් වුණාම තමයි. ඒක නිසා අනිවාර්යෙන් අර රිමෝට් මැනේජ්මන්ට් වෑන් එකේ තියෙනවා. ඒ කියන්නේ පිටින් ඇවිල්ලා රවුටරේ මැනේජ් කරන්න පුළුවන්. ඒ වගේ ඩිසේබල් කරලා තියෙනවා නම් හොඳයි. ඒක පබ්ලික් සර්විස් අනවුන්ස්මන්ට්. මේ අර යාලික ටකස් එකේ මේ ක්‍රෙඩිට් කාඩ් සේව් කරන එක කරලා දෙන ඒකත් කියමුනේ නේද? ඕ ඒකත් දාලා දෙන කට්ටිය කතා කරන්න කියලා. ම්ම් කොහොමද කියන්නේ? දැනට තියෙන ලෝකයේ ලංකාවේ තුල. ඉතින්ලා මේ ප්‍රශ්නේ කියලා මොකද්ද තිබුණේ කියලා මේ. ඔව් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පේමන්ට් ඉන්ඩස්ට්‍රි කියන්නේ අන්තර්ජාලය හරහා තමන්ට වෙබ් අඩවියක් හරහා මුදල් ලබා ගන්න ඕනේ නම් තියෙන සොලියුෂන් එක 1990 දශකයේ ආපු සොලියුෂන් එකක් තමයි තියෙන්නේ. සමහරලාට දුවනේවත් ඒ කාලේ ආපු ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කරදරයක් කියන්නේ e-commerce site එකක් අපි හැදුවාම අපි තුමු අපි හැදුවා කියලා ටකස් එකේ මේ ටෙක් කතා එකේ කාට හරි ඇවිල්ලා බඩුවක් ගන්න. එතකොට ටෙක් කතා එකට එනවා බඩුව ඇඩ් කර ගන්නවා. ගිහලා check out කරනවා. ඊට පස්සේ අහුට ක්‍රෙඩිට් කාඩ් එකෝ කියලා මෙහෙම අත ගන්නවා. ඊට පස්සේ කොහේරි ගිහලා ක්‍රෙඩිට් කාඩ් එක හොයාගෙන එල නම්බර ටික ගහලා එන්ටර් කරලා ගන්නවා. ඊට පස්සේ අමතක කරනවා shit මං අර තව එකක් ගන්න තිබ්බනේ ඒකක් ගත්තේ නැහැ කියලා ආයෙ ගන්න ගියාම මේ ආයෙ ක්‍රෙඩිට් කාඩ් එක වෙලා ආයෙ එන්ටර් කරලා ආයෙ ගහලා තමයි ගන්න ඕනේ. අනිත් එක ඔය එතකොට ලැබෙන ඉන්ටර්ෆේස් එක වෙබ්සයිට් හදන ඒවා ඉක්මනට දියුණු වෙනවානේ ලස්සනට ෆෝටෝ ඇඩ් කරන්න හදනවා. ඒකයි ඊට පේමන්ට් ගේට්වේ වලට ඉතන මොබයිල් එක කියලා ඕක යනවා පේමන්ට් ගේට්වේ එකට ගිහිල්ලා පේන්නේ නැහැ. ඔව් එක්ක පේන්නේ නැහැ. ඒක ගහලා ඉන්නකොට කෝල් එකක් එනවා. ඒ වගේ ඒදකට <laughs> ෆෝන්නල බලන්න ගයා මේ එක ගේට් එකකත් හරියට ඔප්ටිමයිස් කරලා නැහැ ඒගැන්නේ ගේට අතරක මොබයිල් ඔප්ටිමයිස් පේජස් නෙමේ තියෙන්නේ ඉති ඔක්කොම ගත්තම අනිත්තක තමයි දැන් අපි තර්ඩ් පාටි සයිට් එකක් වද හැමදිසම ඩිපෙන්ඩරනේ සමල්ලට මේ බැංකොල හෝස් කල තින පේජලට බෑන් විත්නය ලෝඩ් වෙන්න අපි සමහර ගේට්ටේ දැකලා තිනවා ඒවැ කැප්චර් එකකුත් අහනවා ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක අහනකොට ෆෝන් නම්බර් ෆෝන් නම්බර් ඒවත් අහන. ඒ කියන්නේ මිනිස්සුන් අර data repeat කියන ඒවා ඉතින් ওই ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි මං හිතන්නේ මම ටකස් ජොයින් වෙලා මේ අවුරුදු 4ම උත්සාහ කරේ ඇත්තටම අපිට ඇමසන් ගියෝත් එහෙම නැත්නම් අපිට eBay ගියොත් අපේ ක්‍රෙඩිට් කාඩ් එක ගහුවා සේව් කරා එච්චරයි. දැන් නම් අහන්න එපා ලංකාවට PayPal එන්නේ කවදද කියලා ඒක <laughs> ඒක ඇහනකොටත් කියෙන් තියන සින්න ඒක එන්නේ නෑ ඉති ඒක නිසා ඊළඟ හැබැ මේ මතකටයන මේ සලූෂන් එක දැන් ඇවෙල්ලා පොඩි අයට ගන්න අමාරුවේ ගැන ගැන කොස්ට එක පිළිබඳ තියෙන ප්‍රශ්නයක් හිද තම ඇතන බැංකුණත් මේ සලූෂන් එක ලංකාට ගේන්න ඇත්තේ අනිත්තක දයික බුද්ධික ක්‍රඩිට් කාඩ් එකක් සේව් කරනවා සහ තමන්ගේ අඩවියෙන් ක්‍රඩිට් කාඩ් නම්බර් ගන්නවනම් ඒ සඳහා සම්මත වෙච්ච පේමන්ට් ඉන්දස්ේ ස්ටෑන්ඩඩ් වගයක් තින PCIDSS කියලා එතකොට එතකොට දැන් අපේ අපිතම ටකස් කියලා ටකස්සගේ වෙබ් අඩවිය පේජ් එක ඇතුළක අපි ක්‍රඩිට් කාඩ් එකක් ගන්නව නම් අපි අර සෙටිෆිකේෂන් එක අරන් ඉන්න ඕනේ ඒක මොබ ඒවැන් ඇත්තනම කරෙන්නේ ගැන අර ඒක පැහැදිලි ගමනේ කාලින්ගේ ඒ අරමේ අපි ඒක ඇක්සස් කරන ස්ටෑන්ඩඩ් එකක්වත් එහෙම එකක් නෙමේ ඒ අර තියාගෙන ඉන්නවනම් ඒ ගොල්ලන්ගේ නීති ටිකත්ති මෙන්න මේ වගේ තමයි සකවරිට තියන්නවන මේ ස්ටෝකල්ලා තියන්නවන මේ විදිට ඒ වගේ කම්ප්ලයන්ස් ඒ වගේ කම්ප්ලයන්ස් එකක් අනිත් එක ඒකේ ප්‍රශ්නේ තියෙන ඔය සර්ටිෆිකේෂන් එක ගන්නවා කියන්නේ ම් ගෙවල් විකුණන්න වෙන වගේ <laughs> ගාන ගෙවල් විකුණලක් ගන්න බෑ වගේ <laughs> ඉතින් ඒක නිසා ලංකාවේ ගොඩක් බැංකු වලටත් මේක නැහැ ඉතින් ගොඩක් බැංකු වලටත් මේක නැති නිසා ගොඩක් බැංකු වලටත් හැකියාවක් නැහැ ඇත්තනම ක්‍රෙඩිට් කාඩ් සේව් කරගන්න ඉතින් එතකොට ඒක නිසා ගොඩක් බැංකු තුන්වෙනි පාර්ශවයේ සොලියුෂන් වල තමයි දුවන්නේ තර්ඩ් පාටි සලූෂන්සල කැනෙ තවත් කවුරරේ පිසිඩස් තියෙනෙක් කෙනෙක්ගේ සලූෂන් එකත් තමයි දුවන්න ඒක නිසා පේමන්ට් ප්‍රොසෙස් කරන්න පුළුවන් වුණත් සමහර බැංකුවලට යම් කිසි මට්ටමක කම්පලයින්ස් තිබිලත් කාඩ් එක තියාගන්න හිදියක් ඇත්තම නෑ මොකද පිසිඩස් වලින් කාඩ් එකක් සේව් කරනවන ගොඩක් සිටිෆිකේෂන් ලෙවල් එකට යන්න ඕනේ ඉතින් මේක නිසා තමයි බුද්ධිකය ගොඩක් මොබයිල් ලැබ් හදන්න කට්ටිය ගැන ඇප් එකේ කාඩ් එකට ඕගනයිස් කරන්න පුළුවන් කාඩ් එක සේව් කරගන්න පුළුවන් ඔක්කොම කරගි මොකද එතකොට රිස්ට්‍රික්ෂන්ස් තියෙන ක්‍රම සහ ඒ සඳහා තියෙන සර්ටිෆිකේෂන් ක්‍රම වෙනස් ඒ කියන්නේ ඒක එතකොට ස්ටෝර් වෙන්නේ මේ ඩිවයිස් එකේ ඩිවයිස් එකේ ගිහිල්ලා cloud එකේ කොහෙවත් යන්නේ නැහැ ඉතින් ඒක නිසා ඔය ප්‍රශ්නේ ඉතින් උත්තරයක් නෙමෙයි දැන් උදාහරණකට ගොඩාක් අය දැන් ලංකාවේ බැංකු වලින් හදන සොලියුෂන් එක තමයි කවුරු හරි පේමන්ට් එකක් කරන ඒගොල්ලන්ගේ ඇප් එක දාගෙන ඒගොල්ලන්ගේ ඇප් එකේ ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කරගෙන ඒ ඔක්කොම කරගෙන එතකොට දැන් අපි හිතමු ටකස් එකට කවුරු හරි බඩුවක් ගන්නවොත් අපි එතකොට මේ මනසට කියන ආ මේ එහෙමනම් අර අර අරයාගේ එකත් පොඩ්ඩක් දාගෙන ඉන්නවට සල්ලි ගන්න ඕන නම් වගේ තමයි සොලියුෂන් එක. ඇත්තටම එහෙම නෙමෙයිනේ අපිට අවශ්‍ය. ඒ කියන්නේ කවුරු හරි බඩුවක් ගන්නවා මෙයාට තවත් ඇප් එකක් දාන එක නෙමෙයිනේ ප්‍රශ්නේ. ඒක නිසා ඉතින් <clears throat> ඕකට සොලියුෂන් එකක් හොයලා අඬලා කතා කරලා වලිදාගත්තාම ඕකට යන්තම් ඕක කරමු හරි සහ ප්‍රශ්නේ තේරුම් ගත්ත එකම සමාගම සමාගම තමයි කොමර්ෂල් බැංක් එක. ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා කිව්වා හරි අපි මේකට ප්‍රශ්නයකට උත්තරයක් හොයමු කියලා මාස්ටර් කාඩ් එක එක්ක වෙලා මාස්ටර් කාඩ් කියන ක්‍රෙඩිට් කාඩ් ඉෂුව කරන සමාගමත් එක්ක එක්ක වෙලා ඒගොල්ලන්ගේ තියෙනවා MPGS කියලා Mastercard payment gift solutions කියලා. ඔය සොලියුෂන් එක කොහොම හරි ලංකාවට ගෙනා. ඒක ගොඩාක් කොස්ට්ලි එකක්. බැංකුවක් වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ට සිස්ටම් එක ගන්න ලොකු වියදමක් කරන්න වෙනවා. ඕකේ තියෙනවා PCI DSS නැති ටකස් වගේ අයට යම්කිසි සිකියුරිටි ස්ටෑන්ඩඩ් ටිකක් ඒ කියන්නේ කම්ප්ලයන්ස් වෙනවා නම් උදාහරණකට TLS 1.3 පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ ඇඩිය වුණොත් අපි කියන්නේ iframe එකක් කියලා උදාහරණ ගත්තොත් ධම්ම විදිහට ගත්තොත් ඒ කියන්නේ එතකොට වෙන්නේ ඇත්තටම ටකස් page එකක් ඇතුලේ තවත් අපිට ඒ කියන්නේ iframe එකක් ගත්තොත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධික අපිට iframe එක ඇතුලට embed කරන්න ඒවා style එහෙම හදන්න බෑ. වෙනස් ඒක වෙනම බ්‍රවසර එකක් වගේ වැඩ කරන්න එතන ඕ ඒකැන වෙනම වෙබ්පේජයක් කරනවා හැබැයි මස්ට කාඩ්ඩාගේ පොඩි සලූෂණ එක තින host checkout sorry host session කියල හෝස්ට සේෂන් එකේද ඇත්තන වෙන්නේ අපේ වෙබ්පේච්චකට ඒගොල්ලෝ කෝඩ් එකක් ඉන්ජෙක් කරනවා අපිට ස්ටයිල් කරන්න පුළුවන් විදි එකක් යම් කිසි මට්ටමකට ඒක කරගත්තට පස්සේ ඇත්තටම කට්ටිය ක්‍රෙඩිට් කාඩ් එකක් එන්ටර් කරනකොට ඇත්තටම ඒගොල්ලන්ට පේන්නේ ටකස් එක ඇතුළේ එන්ටර් කරනවා වගේ. නමුත් ඇත්තටම සබ්මිෂන් process එකේදී ඒ කියන්නේ form එක ඒගොල්ලෝ submit කරනකොට මේ data යන්නේ ටකස් server එකට නෙමෙයි කෙලින්ම Mastercard එකේ server එකට. ටකස් එකට ලබා දෙන්නේ ඒගොල්ලෝ reference එකක් පමණයි. ඒ කියන්නේ මේ payment එක සඳහා unique reference ID එකක් පමණයි. එතකොට මේ යුනික් රෙෆරන්ස් ID එක තමයි අපි පාවිච්චි කරන්නේ පේමන්ට් එක ලබා ඉල්ලන්න. එතකොට අපි කියන Mastercard server එකට කට්ටිය කවුරු අපි දුන්න තිල් නැවිලා order එකක් දානකොට credit card information ටික enter කරලා ඕකේ කියලා ගැහුවට පස්සේ අපි කියනවා අනේ මේ session එකේ එක්කෙනාගෙන් රුපියල් 500ක් ගන්න කියලා. එතකොට ඒගොල්ලෝ අපිට ඇතුලේ ඒ කියන්නේ server server communication නේ මේක අතර client එක browser clients communication එකක් නෙමෙයි ගරසරි බවස සර්ව කමිනිකේෂන් නේ සර්වට සර්ව කමිනිකේෂන් ගැන කලයින්් බ්‍රවසයකින් ක්‍රඩ් කාඩ් ඉන්ෆෝමේෂන් යනවා මස්ට කාඩ්වලට මස්ට කාඩ් එකෙන් අපිට රෙෆරන්ස එකක් දෙනවා අපේ පැත්තට ඒ රෙෆරන්ස එක තමයි ටකස්සවරකටන් ඒක කිසිම මේ ගැන කිසිම මේ කාඩ් නම්බර එකක් බැංකුකට දල් දැක පස්සට දැක කිසිම දැන්න මේ අර සේෂන් එක ඔයාගන්න ඒෂන් ඇත්තනමකෝ සේෂන් අයිඩ එකක් වගේ එක ඒ සේෂන් එකෙන් අපි රික්වස්ටක් ගැවවා මා මේ පේමන්ට එකෙන් රුපිය පන්සියක් ගන්න කෙල ඊට පස්සේ අපිට යම් කිසි ස්ටෑන්ඩඩ් වගේයක් මේ පැත්තටන මේ කාඩ් එක 3ඩස් 3D secure card එකක්. ඒක නිසා ඔයා 3DS process එක initiate කරන්න කියලා. මේකත් තව අල process එකක් බුද්ධික. අල process එක කියලා කියන්නේ 3D secure කියලා කියන්නේ card වල two factor authentication වගේ එකක්. ඒ කියන්නේ අපි දැන් credit card number එකක් අපි කාට හරි හොරකම් කරගන්න පුළුවන්නේ. නමුත් මේකට කවුරු හොරකම් කරත් මේක කරන්න බැරි වෙන second factor authentication එක කියලා අපි password වලට ඔය Google authenticator දානවා වගේ අපිට මතක තියාගන්න ඉන්න පුළුවන් එකක් පාස්වර්ඩ් එක. නෑ පාස්වර්ඩ් එකක් දැන් දෙන්නේ නැහැ ඇත්තටම ඒ කියන්නේ ඔය කියන්නේ HSPC. ෆෙල් සොලියුෂන් එකක්. නමුත් දැන් අලුතෙන් වෙන්නේ එක්ක SMS එකක් එනවා එහෙම නැත්නම් email එකක් එනවා unique number එකක් එක්ක. one time password. one time password එකක්. එතකොට වෙන්නේ අපි ආයි dependent වෙනවා බුද්ධික මේක තාම කරන්න දෙයක් නැති සොලියුෂන් එක. අර බැංකුවේ හදලා තියෙන ගොම් page එකට. ඒගැන බැංකේ එක මොබයිල් ෆ්‍රෙන්ඩලි වෙන්න බල මොබයිල් ඔප්ටිමයිසේෂන් ප්ලෑන් 3ds ඉම්ප්ලිමන්ටේෂන් එක අනුව කරන්න කිසිම දෙයක් නැහැ ඒ page එකට අපි user forward කරන්න වෙනවා ඉතින් ඒ process ඔක්කොම complete වුණාට පස්සේ බුද්ධික අපිට කියන්න පුළුවන් අර mastercard server එකට මේ කාඩ් එක ටෝකනයිස් කරන්න කියලා ටෝකනයිස් කරනවා කියලා කියන්නේ ඇත්තටම mastercard uh, commercial bank wallet එකේ මේ ක්‍රෙඩිට් කාඩ් එක තියාගෙන ඒක වෙනුවෙන් අපිට යුනික් අයිඩෙන්ටිෆයර් එකක් දෙන්න. ඒ කාඩ් එක සයි කස්ටමර් අයිඩෙන්ටිෆයි කරන්න අපිට ඒගොල්ලෝ යම්කිසි නම්බර් එකක් හරි මොකක් හරි යුනික් ID එකක් දෙනවා. ඊට අමතර අපිට බේසික් ඉන්ෆර්මේෂන් ටිකක් ඒගොල්ලෝ රිලීස් කරනවා කාඩ් එක ඉෂුව කරපු බැංකුව මොකද්ද ඊට පස්සේ මේකේ ෆ්‍රෝඩ් ස්කෝර් එක මොකද්ද ඊට පස්සේ බින් නම්බර කියන කාඩ් එකේ මුල් ඉලක්කම් 6 මොනවාද ලාස්ට් ඩිජිට් දෙක මොකද්ද එක්ස්පයරි ඩේට් එක මොකද්ද කියලා ওই ইන්ෆෝමේෂන් ටික අපිට දෙනවා මොකද ওই ඉන්ෆෝමේෂන් ටික ගත්ත කියලා කාටවත් ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩේ පාවිච්චි කරනවක්වත් ඒකෙන් ට්‍රාන්සැක්ෂන් කරන්නවත් මොකුත් කරන්න බෑ හැබැයි අපි එතකොට ওই data ටික AES 256 හෝ ඊට වැඩි එකකින් එන්ක්‍රිප්ට් කරලා ස්ටෝර් කරන්න ඕනේ එතකට අපි කරන්නේ කස්ටමට අනුව ස්ටෝකන හැබැයි මේක තින වටිනාකම ඔය ඔක්කොමටි කරගත්තර පසේ තිලින දෙවනි පාර එනකොට මොනහරි දෙයක් ගන්න තීරණ account එක log වෙච්ච ගමන් till එකේ card එක අපි පෙන්නනවා. card එක පෙන්නනවා කියන්නේ අර මුල් ඉලක්කම් හය අන්තිම දෙකයි බැංකුවයි නමයි මේ card එකෙන් ගෙවන්න ඕනේද කියලා. මොකද්ද type එක මොකද්ද card එකේ ටික? මොකද්ද කියලා. හැබැයි ඒ transaction එක අපි initiate කරනකොට අපි කියන්නේ master card එකට කතා කරලා ආ මේ මේ unique identity තියෙන එක නයි 500ක් ගන්න කියලා. එතකොට මේක රික්වෙස්ට් කරන්න පුළුවන් අපිට විතරයි. අපි හිතමු දැන් අපේ තව MPGS කරන කවුරු හරි මේ ටෝකන් එක හොරකම් කරා කියලා. ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න බෑ බුද්ධික. මේක අනිවාර්යෙන් ටකස් වෙන්නත් ඕනේ. ටකස් එකේ කමියුනිකේෂන් channel එකේ encryption ටික ඒ විදිහට තියෙන්නත් ඕනේ. ඒක commercial bank acquire විදිහට යන්නත් ඕනේ. කරාම ඒගොල්ලෝ සල්ලි ගන්න. හැබැයි මේ අවස්ථාවේ අපිට 3DS second time එකට initiate කරන්න අවශ්‍ය නැහැ. මොකද customer already එයා එයාමයි කියලා validate කරලා තියෙන නිසා. හැබැයි යම් කිසි හේකින් කෙනෙක්ට හිතුනොත් එහෙම නෑ මේ පළවෙනි පාරත් 3DS කරන එක හරි වදයක් අපේ ට්‍රාන්සැක්ෂන් ඒ කියන්නේ අතන e-commerce ගත්තාම මේ හැම ස්ටෙප් එකක් ඇඩ් කරනවා කියන්නේම කන්වර්ෂන් එකකට තිය වෙන්න තියෙන chance එක නැති කරනවා කියන එක. ඒ කියන්නේ අපි එක්ස්ට්‍රා ස්ටෙප් එකක් ඇඩ් කරනවා ඇඩ් කරනවා කියන එක ඔය ගොඩක් බැංකු වලට ඔය සොලියුෂන් හදන ඔය ඇප් හදන කාටවත් තේරෙන්නේ නැත්තේ හැම එක්ස්ට්‍ර ස්ටෙප් එකක්ම කියන්නේ මිනිහෙක් ඒක පාවිච්චි කරන එක නොකරන්න තින නෙක්ස් කරන එකක් වුණත් බලපානවා ඕ දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රීමිය එකේ සල්ලි මට කවුරු හරි එවුවත් මම ගිහිල්ලා කියන්නේ නෝ මට ඒක ඕනි කියලා. අන්න ඒ වගේ කියන්නේ කිසිම <laughs> වැඩක්ම නැති ඒ වගේ ඒවා හැබැයි එතකොට අපිට බැංකුවට කියන්න පුළුවන් නෑ. දැන් ওই මම මේ ප්‍රශ්නේ අහලා දැන් කට්ටියකින් කියන අපි eBay එකට ක්‍රෙඩිට් කාඩ් එක තමයි. එතකොට මේ වගේ දෙයක් ආවේ නෑ. ඒක 3DS කතන්දරේ. ඒකට හේතුව තමයි එතකොට risk risk forwarding කියලා එකක් තියෙනවා. අපි කියනවා බැංකුවට නෑ. කස්ටමර්ගෙන් 3DS අහන්න එපා. කාඩ් එක ෆ්‍රෝඩ් එකක් හරි මාක් කරනොත් ඒ වෙනුවෙන් වෙන ඩැමේජ් එක අපි ගෙවනවා එහෙම කළා ඕනනම් කෙනෙකුට අර 3ds process එකත් මේකෙන් අයින් කරන්න පුළුවන්. එහෙම වුණොත් කෙලිම seamless ඔයාගේ site එකේමයි ඔක්කොම ආයේ custom කෙනෙක් දෙපැත්තට එහෙට මෙහෙට වෙන ඒවට පාවිච්චි කරන mobile වලට ගොඩක් වෙලාට බුද්ධික මේක වටිනවා. ඒ කියන්නේ mobile වල නැත්තම් දැන් iOS වල එහෙම 3ds handle කරන්න අමාරුයිනේ. අමාරුයි නේද? ඔය නැත්තම් දැන් iOS වල එහෙමනම් iframe පාවිච්චි ඒ කියන්නේ මේ web view පාවිච්චි කරනකොට ප්‍රශ්න එනවනේ. ඒක නිසා අයින් කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට දැන් එනවා 3ds 2.0 කියලා. 2.0 කියන එක බුද්ධික ඇත්තටම ආවට පස්සේ මේ වෙබ් page forwarding කියන එක නවතිනවා. ඒකත් API level එකට එනවා මේ 3ds verification එක. ඒක එතකොට මේ අර අපිට ඇත්තටම page එකට forward කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ 3ds 2.0 implement වුණොත් මේ පැත්තෙන් හැඩල් කරගන්න යෝස ඉන්ටර්ෆේසයක් ඇතුළේදීම හැඩල් කරගන්න ඉතින් දැන් ඕක තමයි ඉතින් ඇත්තම කරේ ඉතින් ඕක කරන්න සහ ඒක අවශ්‍යයි කියන එක තේරුම් කරන්න තමයි අමාරු බුද්ධික. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරෙන දැන් මම දැන් මම මේක ගැන කිව්වමත් එක්කෙනෙක් කිව්වා ඩයලොග් ලගේ ජීනි තියෙනවානේ. එතකොට දැන් අර තේරෙන ඒ කියන්නේ e-commerce e-commerce වල තියෙන කියන පළවෙනි ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නය තමයි කස්ටමර් කෙනෙක් ගන්නවා කියලා හිතුන තැන ඉඳන් සල්ලි ගෙවන තැනට පුදුම ඉක්මනට ගෙනියන එක. ආයි හිත වෙනස් වෙන්න ඒ කියන්නේ ඇත්ත කතාවකවත් හිත වෙනස් වෙන්න සහ ටෙක්නිකලි ප්‍රශ්න එන්න තියෙන chances අඩු කරන එක. හැම බටන් එකක්ම කියන්නේ ටෙක්නිකලි ප්‍රොබ්ලම් එකක්. හැම ටෙක්ස් ෆීල්ඩ් එකක් කියන්නේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක්. මොකද එයා ඉන්පුට් කරන ඒවා වැලිඩේට් කරනවා. අපේ සමහරලට ඕනටට වැලිඩේට් කරනවානේ. ඩොට් එකක් තියෙනවා කනක් නේ තිලින. ඉතින් ඒ වගේ ඒ ඒක තමයි අර ඒ කියන්නේ ෆන්ඩමෙන්ටලි අවශ්‍යතාවය තමයි කස්ටමර් කෙනෙක්ගේ පේමන්ට් ප්‍රොසෙස් එක ස්මූත්ලි කරන එක. මෙතන දුක් මුසු කතාව තමයි දැනට ওই සොලියුෂන් එක තියෙන්නේ වීසා මාස්ටර් වලට විතරයි. ඇමරිකා ඇමරිකන් එක්ස්ප්‍රස් දැනට නැහැ. ළඟදී ඒගොල්ලෝ යන අදහසක් තමයි තියෙන්නේ. ඒක ඉතින් යනකම් දැනට විසා මාස්ටර්ලට තමයි කරලා තියෙන්නේ. ඒක ගාලින්ග මේ ලිමිටේෂන් එක කොහෙන්ද දෙන්නේ මේ මාස්ටර් කාඩ් ඔය නෑ ඇත්තටම නෑ MPGS ගත්තොත් MX supported. හැබැයි MX ළඟ තියෙනවා පොඩි මේකක් වන් කන්ට්‍රි වන් ඇක්වයර කියලා එකන එක බැංකෝකට විතරයි දැන් උදාරගත ලංකාව සම්පත් බැංකව NTB බැංකවයි දෙකෙම ඇමරිකනෙක්සස් කාඩ් ඉෂු කරනවා නමුත් කාඩ් පාවිච්චි කරන්න පොස් මැෂින් සහ ඉන්ටර්නෙට් ගේට්වේ දෙන්න පුළුවන් NTB එකට විතරයි. NTB එකත් ඉන්නේ අර 19 ඒ කියන්නේ 1990 ගණන් වල සොලියුෂන් එක තමයි තාමත් ඉන්නේ. හැබැයි ඒගොල්ලොත් එක්ක අපි කතා කරනකොට ඒගොල්ලෝ කිව්වේ නම් ඒගොල්ලොත් දැන් මොකක් හරි අලුත් සොලියුෂන් එකකට මාරු. මොකද ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ටත් තේරලා තියෙනවා මේක ඇත්තටම දැන් රික්වයර්මන්ට් එකක් කියලා. මේ හැම එකේම තියෙන ප්‍රශ්නේ තමයි බුද්ධික අපි හිතමු පොඩි ස්ටාර්ට්අප් එකක් පොඩි කම්පැනියක් පටන් ගන්න කෙනෙක්ට නම් වියදම වියදම අමාරුයි මොකද මේ කාඩ් එක ස්ටෝ කරනකොට ගෙවන්න ඕනේ ට්‍රාන්සැක්ෂන් වලට ගෙවන්න ඕනේ ඉතින් ඒ වගේ ලොකු ඒක මේ පේමන්ට් ගේට්වේ එකක් පාවිච්චි කරන රෙඩිය සෑහෙන කොස්ට් එක වැඩි ආ ලොකු වෙනසකුත් නැහැ ඒනට කොස්ට් එක ඉතින් ඒ වුණාට අර ඒක එක්ස්පීරියන්ස් එක ගත්තොත් ඒකේ මොකක්ද ඒකට කියන්නේ කියන්නේ ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස් ගත්තොත් එහෙම සමහරලාට ඒ අර ගාන ජස්ටිෆයි කරන්නේ මොකද අපේ අය හිතන්නේ එකපාරට ආ 40000 මාසෙට ගෙවන්න අවුරුද්දට ගෙවන්න ඕනේ කියන වගේ උත්තරේ මිසක් ඒකෙන් කොච්චර බෙනිෆිට් එකක් Tamanට ලැබෙනවද කියන එක අර මැතමැටිකලි හදලා බලන්නේ නැහනේ අපේ ඇබැන්ඩන් කාට රේට්ස් මොනාද ඒතර ඩ්‍රොප් අවුට් රේට් කොහෙද කොහෙද ෆනල් එකේ අවුල් තියෙන කියන හොයලා බලන්නේ නැහනේ ඕක මේ යුනිටිය එක වගේ කඩයකින් කරොත් උන් ඒකත් ගන්න ගත්තමකි ඕ ඇත්තනම මේ කස්ටමගෙන් චාර්ජ් කරනවා කියන එක ඉලීගල් එකද දරගත සමාර් සයිටල් කන්විනියන්සි පී කියල එකක් ගන්න ක්‍රඩිකාල් පොස්සම් පී කියල එකක් ඒව ඇත්තටම කිව්වත් එහෙම එති එහෙම කරන ඒකොම සයිට්ටක් කරන තේරුමක් නන ඒකොමස් නෙමේ කාලක නිකන් අපි කඩේකට කිහිල්ල ගත්තත් මේ තාමත් සෑහෙන්න දීනවනේ වගන්න මේ ක්‍රඩිකාඩ සීයට තුනක් ගන්නගෙන මන් අය යුනිට එක තියෙන ඒ කතාවනේ යුනිට නෙවේ මන් දැන් සති තුනකට විතර කරි මෙට්‍රපොලිටන් එම් සැන්ට එකට ගියා බත්තර මුල්ලි ගිල්ල මං කොහරේ පින්ට එකක් ගන්න ගියා තිස් දහකට කිට්ටුයේ පින්ට එක ගිල්ල පේ කරන්න ඇදූ හම ඩෙවිඩ් කාඩ්ඩගෙන් පේ කරන්න ඇදු හම සියට තුනක්කෝ ගන්න නෑ ඇත්තම ඔතන තව පොඩි බොරුවක් තියෙනවා බුද්ධික. ඇත්තටම ගත්තොත් ඔය වගේ ලොකු මෙට්‍රොපොලිටන් වගේ ලොකු සමාගම් වලට ඇත්තටම 100ට 3ක් ගන්නෙ නෑ බැංකුවේ. ඊට අඩුවට තමයි ගන්න. කස් එකටත් ලොකු ඔය 33ක් ගන්න. එතකොට ගත්තොත් මේ වගේ එකක් ගත්තොත් එහෙම ගොඩක් අඩු වෙන්න ඕනේ. ඒ වුණාට ඉතින් මේ දැන් මම ඩෙබිට් කාඩේ දැන් ATM එක සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර ඇතුළත තියෙනවා. දැන් මට ඒක කරන්නත් තිබුණා. හැබැයි එහෙම කිව්වහම ඒ කියන්නේ ඒ වගේ කම්පැනි එකකින් කස්ටමර්ට එහෙම කිව්වහම මට එපා වුණා එතනින් බිස්නස් එක. ආ ඒක නවත්තලා මේ නෑ මට ඕනේ නෑ ඔය 103ත් එක්ක ඔයා තියාගන්න කියලා ඊට පස්සේ තමයි මම අර ටකස් එකකින් මතකද පින්ට් රෙකෝඩ් එක ඒකයිල මට සතියක් පරක් වුණාට කමක් නෑ කියලා මම ඕඩර් <laughs> එක දැම්මේ. ඔව් ඒ කියන්නේ අන්න ඒකයි කියන්නේ මිනිස්සුන්ට ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඔය මේ ක්‍රෙඩිට් කාඩ් සහ මම නම් දැන් කෑෂ්ලස් පේමන්ට් කියන ඒක බොලට්ටයක් වෙන්න පුළුවන් සල්ලි අරන් යනවා කියන එක බුද්ධික හරි වාතයක්නේ. අනික දැන් බැංකුවේ සල්ලි ගන්නත් ගෙවන්නේ නේ. ඒක බලන්නත් තිබේ අයිලවියෝ කෙල්ලියලද සිරහට හදත් මං කාරගෝදටික වැඩසකට පත්තමකමක ලියර නෑන මඟ මොක අන ඇත්තයිති මේ ගන්න දැයිති සල්ලි හම්බුණාව ඒ බලන්නත් ඕන ඒකන කමන්නෑ කියම ගන්න හැබැයි ඉතින් මාත් පොඩි කාලේ වගේ වැඩ කරා අප්පා. කරන්න යන්නේ මොඩකම අර හැදෙන්න කල් යනවා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕක සම්බන්ධව මේ පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. ඉතින් අර පොඩි අයට නම් මම හිතන්නේ ගොඩක් සොලියුෂන් තියෙනවා, පේහිය තියෙනවා, webex තියෙනවා වගේ ඉතින් පොඩි පොඩියට කරන්න නම් ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන එක හොඳයි. ඉතින් අර වෙලා තියෙන්නේ අර හැමතිස්සම දැන් ගොඩක් ගොඩක් අය ඕෆ්ලෝඩ් කරන්නත් ආසයිනේ සොලියුෂන්ස් ඕෆ්ලෝඩ් කරනකන් කම්පැනි සමහර අය ආසයි ඒගොල්ලෝ ඇතුලේ කරන්නේ නැතු කාට කාට කාට හරි දීලා දාන දීලා ඔව් එහෙම කරනවනේ ඉතින් අත විදාගෙන ඉන්න අත විදාගෙන ඉන්න අවුලන්න හැබැයි ඉතින් මේ වගේ සොලියුෂන් එක පාවිච්චි කරන්න තියෙන අර හැම ඉන්ටිග්‍රේෂන් එකම මේගොල්ලෝ කරලා තියෙනවා අර හිතන්න දෙයක් නැහැ මේ තිල්න ඉන්නවද නිතින ඉන්නවා තිල්නට හැබැයි ලොන්ච් කරනකන් ඉන්න බැරි වුණා නේ තිල්න වැඩේ කරා මේ අපි අර ඊවේස්ට් ගැනත් කතා කරමුද මේ බැක්ලෝග් එක දීලා මේ අරගෙන දැම්ම මේකට ඒකට පොඩි විස්ස කතා කරම වතුරට ඇබිලෙන්න ඒකට මේ විස්තර ටිකකුත් හෙවදිල්න අර බුද්ධික මේ ළඟ ළඟදි කියන දැන් ඔය අවුරුද්දකට විතර කලින් මේ එක එක තැන්වල පාරෙත් හයි කරලා තිබ්බ නේද ඉවෙස්ට් මේ නිකන් ඩිස්පෝස් කරන්න පුළුවන් මේ ඔව් මටත් මතකයි ඒ වගේ එහෙම තිබුණා ඊළඟට ළඟට පොඩි පොඩි කැම්පේන් එහෙමත් තිබුණා පදක මම හිතන්න වක්කරි මේ ප්‍රොජෙට් එකකට තමයි ඒක මේ කරලා දන්න මොකද ඊට පස්සේ මේ මට මක්කරව බැංකෙන් කිවත් දන්න ඒවගේ පොඩි වෙන්නවන මොකද ඊට පස්සේ මේ ලොකු අදත් ඇම්බිලන්ස ගැන ඒගත මතක් කල දන ගට්ටි මේක පොඩ්ඩක් තිල්ල කතා කරම මේ ඊවේස්ට් කියන එක දැන් අපි පොඩ්ඩ එක අඳුරගන්නත් එබ මේ <coughs> ඉලෙක්ට්‍රොනික් වේස්ට් කියලා අපි මේ ඒක අඳුරගන්න තියෙන්නේ මේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වල ඒවා ඒ වගේ අපි කියනවනේ ආයු කාලය කියලා ඒක ඉවර වුණාට පස්සේ ආයි uh, ඒක වැඩක් ගන්න බැරි නම් uh, ඒක uh, ඒවා තමයි මේ වේස්ට් එකක් විදිහට ඉලෙක්ට්‍රොනික් කුණු කියලා තමයි ඒක අඳුරන්න හැබැයි ඉලෙක්ට්‍රික් කාර් වල එහෙම වේස්ට් යන්නේ නැහැ බුද්ධි <laughs> දැන් පුරුදුලා තින්නේ එහෙම එන ග්‍රීන් කියලා ඒකනේ හයිබ්‍රිඩ් එහෙම පට්ට ග්‍රීන් 23ක් කරනවා <laughs> මේ එතකොට ඉලෙක්ට්‍රොනික ඒ කියන්නේ මේ පාවිච්චි කරලා ඉවරුනොත් ඒක දිරලා යනවා වාහනේ වාහනේ දැන් දිරලා යනවනේ මම කොහොමද පස්සේ පස්සේ රටක් පොළොට පස්සේ පොළොට පස්සේ මක මොකද මල පහත් එක්ක යනවා ඊවේස්ට් වලට නිකන් උදාහරණ විදියට අපි ගමු නිතරම සරල මේ නිකන් ගොඩක්ම තියෙන ඒවා තමයි බැටරි. බැටරි හැමතැනම තියෙන නිකන් බැට් ඒ බැටරිකම මතකනේ මගේ ලීෆ් එක දැන් මේ කාලේ දිවෙන්නේ වයිෆ් දැන් මේ පොඩි එකනේ ඉන්නේ. පාද ලොක බැට්‍රිය බැහැල්ල පොඩි බැට්‍රිය බැල 12 දැන් ඒක බැස්සම අරක ඔන්න එන්න අරක වෙන්දා ඉලෙක්ට්‍රොනික් වලට තියෙන. ඔව් ඉතින් ඒතකොට ඉවෙස්ට්. මේ බැටරි ඊළඟට බල්බ් අපි ෆ්ලෝරසන්ට් CFL ඒව ගත්තොත් ඒවා ඊළඟට ඇතුලේ තියෙන විස දේවල් නේ විස කෙමිකල්ස්. ඉල්ළඟට අපි පින්ට කාටුවේ ඔයි තිනස ගිට් බෝඩ් කම්පියුට ලැප්ටෝප් අනිත්තේව දැන් ඔයි මේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලන්සස් තියන බ්ලෙන්ඩ මයිකරෝය ෆ්‍රීච් ඒවත් ඒවේස් ගනයට තමයි ගොඩක් අය මේ ගන්න මොකද ඒව එක්කෝ එකක් ඉලෙට් ඉලෙක්ට්‍රොනික් කොම්පොනන්ට තියෙනවා තව ප්ලාස්ටික් තියෙනවා ඒක හින්දා ළඟට මේ එකම දැ අනිත් වේස්ට් වගේම තමයි මේ ඉලෙක්ට්‍රොනික් අප ද්‍රව්‍ය වුණත් ඒක අර මේ තියෙන්නේ අපි ඒක කළමනා කරණය කරන්න කියලා ගොඩක් අය කියන්න මේ නිකං ස්ටෙප් තුනක් තමයි එක තිීන් ඕන කියල එක පලවෙනික තමයි මේ ඒ තුන කියන රිඩියස් රීියස් රිසයිකල් කියල් රිඩියස් එකින් කියන්න මේ අපි පුළුවන්තරන් ඒවා මේ මිලදී ගන්න එකම අඩු කරන්න පුළුවන්න ඒක ප්‍රායෝගික නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ වුණාට මේ අපි හිතන්නක අපි බැටරි පාවිච්චි කරනවා කියලා අපි රීචාර්ජබල් ගන්නවා ඒ වුණාට. මේ නිකන් බැටරි අරගෙන වීසි කරන බැටරියක් වෙනුවට රීචාර්ජබල් එකක් ගන්නවා. ඒ වගේ රිඩියුස් කරන්න පුළුවන් තැන්වලදී ඒක කරන්න කියලා. ඊළඟ රීයුස් එකේදී කියන්නේ දැන් අපිට මොනවා හරි ඒක ආයි පාවිච්චි කරන්න ගන්න පුළුවන් නම් හරි අපේ අවශ්‍යතාවයක් නැත්නම් ඒක අවශ්‍ය වෙන වෙන කවුරු හරි ඉන්නවනම් එයාට දෙන්න. ඒ වගේ විදිහට ඒක අර අහක දාන එක අඩු කරගන්න කියලා පුළුවන් තරම්. ඕක මේ අර CRT CRT monitor එකක් මේ බුද්ධිකයි මල් වවන්නේ ඒ වගේ. ඔව් ඒ වගේ. ඒක අනිත් එක මොනිටර්ස් වල TV බලනවා සමහරු නේ TV අර බොක්ස් හයි කරගෙන. වගේ අනිත් එක මේ ෆෝන් ෆෝන් ගත්තාම ගොඩක් මේ කරන්න පුළුවන් වැඩක් තමයි නෙත් ඉන්න. සමහරු කරන වැඩත් තමයි අලුත් ෆෝන් එකක් ගත්තොත් පරණ එක එක්කෝ එක දෙන්නෙත් නෑ කාට හරි නැත්තම් ඕක පැත්තක තියෙනවා තියලා ආයි මාස ගාණක්ම මතක් වෙන්නෙත් නෑ ඊළඟට බැටරියක් සවුත් වෙනවා ඊළඟට ඕක වැඩ කරන්නෙම නැති තත්ත්වයට එනවා මේ ෆෝන් කියන ඒවා එක්කෝ ඒක දෙන්න පුළුවන් වෙන පාවිච්චි කරන කෙනෙකුට නැත්තම් අපි දැන් හිතන්නකෝ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වගේ කියලා ඒකින් තව මොකක් හරි වැඩක් ගන්න පුළුවන් නේ ටැබ් එකක් ෆෝන් එකක් ඒ වගේ එකකින් මේ ඒ කියන්නේ අපි ගෙදර නිතරම රන් වෙන මොනවා හරි ඇප්ලිකේෂන් එකක් දාලා තියන්න ඕන නම් ඒක හරි සින්දු අහන්න හරි වගේ කාට හරි එක ප්‍රයෝජනවත් වැඩකට ගන්න පුළුවන් අනිත් එක තමයි මේ පරණ කම්පියුටර්ස් වල ඒකත් වෙන්නේ මේ ලැප්ටොප් එහෙමත් මාත් දැකලා තිනවා මේ එහෙම තියෙන ගෙවල් වල පාවිච්චි කරන්න තියෙ ඕන තරම් එක්කෝ ඒකින් ටොරන්ට් සර්වර් එකක් හරි දාගන්න ඒ වගේ වැඩක් කරන්න පුළුවන් එහෙම නැත්නම් කාට හරි පාවිච්චි කරන කෙනෙකුට දෙන්න පුළුවන් මේ රිඩියුස් කියන එක මේ රීයුස් කියන එක කරන්න පුළුවන් ගොඩක් අනිත් එක ඒක වීසි කරනවා නම් මේ ඒක පාවිච්චි කරන්න බැරිම තැන්ට ආවහම වීසි කරන්න කියන එක. ඊළඟ එක මේ රිසයිකල් කියන එක. කියන්නේ අපිට ඒකෙන් වැඩක් ගන්න බැරි නම් මේ රිසයිකල් කරනවා කියන්නේ ඒකේ තියෙන අර ගන්න පුළුවන් දේවල් තව වැඩකට ගන්නවා. එහෙම නැත්නම් අර පරිසරයට යවන්න අමාරු ඒවා තියෙනවා නම් ඒවා මේ ආරක්ෂිත විදිහට දානවා ඒ වගේ රිසයිකල් කරන්න ගන්න පුළුවන් මේ ගොඩක් අය මේ ඉන්නවා මේ මෙහෙත් ටිකක් හොයල බලනකොට ඒ වගේ කම්පැනිස් වගේකුත් තිබුණ මේ රිසයිකල් කරන්න ගිහිල්ල එකගොල්ලෝ ඒකෙන් තියෙන ඒවා එක්ස්පෝට් කරනවා ලෝක ගෝල්ඩ් සිල්ව නිකල් කොප ඒවා ගන්නත් පුළුවන්නේ ඒවා ඒ මෙටේරියල් විදිහටම ගන්න ගට්ටයක්ත් ඉන්නවා ඊළඟට ගැඳ මං අහල් තියෙනවා මේ චීනෙන් ගොඩක් ඔය වෙස්ට් ගන්නවා කියලා වෙන රටවල්වලින් මේ රිසයිකල් කරන්න කියන්නේ ඒගොල්ලෝ අපහු ඒ කෙමිකල්ස් මේ යූස් කරනවා කියලා අලුත් අලුතෙන් ආපහු සර්කිට් වලට හරි ඒ වගේ වෙන වැඩවලට පාවිච්චි කරනවා ඒක තමයි මේ තෙල්න ටිකක් විස්තර හොයලා බැලුවහම මේ තිබුණා ඒගොල්ලෝ මේ මේ ඔය පිට රටවල තියෙන වගේ නෙට්වර්ක් වලට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට ඊවේස්ට් එක්ස්පෝර්ට් කරනවා ඒ වගේවත් ප්‍රෝග්‍රෑම් තියෙනවා කියලා. මේ ඊළඟට මේ දැන් අපිට දැන් තියෙන ප්‍රශ්නේ මේක ගැන ඔක්කොම දැනුවත් වුණා කොහෙටද මේ දෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඊළඟට දැන් අපි අපි අපි ඉන්න ටවුන් එකේ කොහෙ කොහෙටද දෙන්න තියෙන්නේ කියලා. ඒකට ඇත්තටම හරියට මේ විස්තරයක් හොයාගන්න බැරි වුණා මේ දෙහිවල අපේ නගර සභාව ඉන්න යාලුවෙකුත් උදව් කරා පොඩ්ඩක් මේ විස්තර හොයලා දෙන්න එකට මේ ඒ රෙජිස්ටර්ඩ් ලිස්ට් එකක් ගන්න කවුද රෙජිස්ටර් වෙලා තියෙන කම්පැනිස් කියලා. ඒක අරගෙන බැලුවහම මේ මධ්‍යම පරිසර අධිකාරිය රෙජිස්ටර් වෙච්ච කම්පැනි වගේක් තියෙනවා. ගොඩක් ඊවේස් කියලා කියන්නේ මෙතන ගණන් කියලා වලකට දාන එකනේ. අපි විසි ගන්නවනේ උන් විසි ගන්නවා කියලා ඒ වගේ. මේ එතකොට ඔය මධ්‍යම පරිසර අධිකාරිය සයිට් එකේ දාලා තිනවා ලොකු විස්තරයක් මේ ඒ කියන්නේ ඔය e-waste වලට රෙජිස්ටර් වෙච්ච කට්ටිය ඊළඟට මේ නිකන් අපි Google search එකක් දැම්මත් ඒ ගොඩක් කම්පැනි දෙකක වෙබ්සයිට් තිබුණා හොඳට මේ green link කියලා එකකුයි e-waste management කියලා එකකුයි. හැබැයි මම ඒ දෙකටම මේ කෝල් කෙරුවා ඒ ඒ තියෙන ෆෝන් නම්බර් වලින් අද අද දවල් කෝල් කරේ මේ එකකින්වත් පිකප් කරේ නැහැ ෆෝන් එක කුණු දාන්නේ නැහැ ෆෝන් එකත් අර කුණු වලින් ඒක රීසයිකල් කරපු එකක් හින්දා ඇහෙන්නද රීසයිකල් කරපු ෆෝන් එකක් අයිඩලා දිවස් දාන්න ඊළඟට මේ ඔරෙන්ජ් රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා තිබුණා ඒගොල්ලන්ගේ මේ ඔය හෝමගම් පැත්තේ එහෙම ප්ලාන්ට් එකකුත් පටන් ගත්ත රීසයිකල් කරන්න කියලා අපිට බැරිද බුද්ධික රීසයිකල් කරන ඇත්තටම හොඳටම රීසයිකල් කරන්න මං ඔය මේ බෝතල් පත්‍රකාරයතකොට මං හොඳට දැකලා තියෙන මේ මිනිස්සු බොන හරි බඩුවක් අරන් ගියාම හොඳට ඒක කඩලා වෙන් කරලා චප්ප කරලා ඔක්කොම ගානට හදලා හොඳට ඇත්තටම කරනවා ඒ මනසට දුන්නට කමක් නෑ ඇත්තටම මේ හැබැයි ඉලෙක්ට්‍රොනික මේවල පොඩි මේකක් තියෙනවා කියන්නේ බැටරි වගේ ඒවා මේ දේව වෙන් කරන්න එපා. අනිත් එක දැන් අපි හිතමු ලැප්ටොප් එක දීලා බේසමක් ගන්න ඒ වගේ පුළුවන්. <laughs> ආහ් අපි මේ රීසයිකල් බෝතල් පත්තර කරමු. මොනවාද ඉස්සර කියන්නේ? නෑ පර්ණ කෝට්. පර්ණ කෝට්. බේසමක් කම් වෙන පුටු හම් වෙන. මේ ඌට අමතර TNL එක සීල් කළා කියලා. ආ මේ ගන්න. කියන්න එපා අපි සීල් කර. <laughs> ඊළඟට ටෝන එහෙම මේ ටෝන කාටරිජ්ජගේවා ඊවිස් e එකෙන් මේ ගන්නවා කියලා තිබුණ මොබයිල් ෆෝන් අබාන්සකින් ගන්නවා මේ විස්තර නිකං හොයාගත් ඒවා ඒවා ඇත්තර කෙරෙනවාද කියලා මේ ඒගැන පොඩ්ඩක් ගමට ගොඩක් වේදන් කරලා මොනහරි පටන් ගත්තට එක දිගටම වෙන්න තියක ප්‍රශ්න ගවමට මෙම නිවිශේෂන් විතරයි ගවමට ප්‍රජෙක්් හැම එකඟව තියෙන සස්ටේන බිල් ලොකුවට ඕ ලොකුවට මේ මෙහෙමයි ප්‍රජෙක්් එකට වඩා මේ අර ඉවෙන්ට් එකට වියදන් කරනවා ඉටස්සේ <laughs> ඒක එච්චරයි දැම්මට සේකල හිතන්න මේකනියන් අර මොනාදරටිකන් අරකුමනද අබැටයක් කරගෙන බත්ත පල්ලට විසි කල්ලා පැලවෙයි කෙල හිතන් ඉන්නවාගේ තමයි <laughs> ඉතින් ඊළඟට ටෝන කාටරිජ් වල්ට මේ ලිස්ට එකක් දාලා තිනවා ඒ විස් දාලා තිනවා ඒ බC යුනිටක තිනේවත් දාලා තිනවා මේ ිල් කරන්න ඇද ඉල්ළඟට යෝස් ඔෆිසික් විපන්ඩොල්ට මෙට්‍රබොලිටන් දාලා තින ඉළඟට හවස්ෝල්ඩ් ඉලෙක්ට්‍රොනික පික්මන්ටල්ට සිංහ ඉළඟට මොබයිල් ෆෝන් වල්ට ටෙලිකෝම් තව මොබයිල් ෆෝන්ට ඩයිලෝග් ගෙටිසලාට් මොබිටෙල් හච් ඒ වදාලා තියන මේ මේ ඇතර වෙනවාද කියලා කවර දන්න කෙනෙක් කර අපට කරන්න ඕවා කරන්න තන්ගේ කොල්ල ගන්න පාට්ස් කලෝ ගන්න ඒ වගේ කමෙන්ටටදා ගන්න හැබැයි ඊට පස්සේ ඒව කෝම කරනාද කියන කවුරුත් දන්න මේ අනිත් මතකද මේ කාලෙකට කලින් දවරුදු පහකට හකට කලින් මේ ගැන ගලෝබල් ලෙවල් එකින් මොබයිල් කම්පැනිස් කතා වුණා මේ අපි එක යුනිවර්සල් චාර්ජර් එකක් හදන්න ඕනේ මේ හැම ෆෝන් එකත් එක්කම චාර්ජර් එක දෙන එක අපරාධයක් ඒක නිකන් සමහර යූස් කරන්නෙත් නෑ ඒ විදිහට කියලා හැම කතාවක් වුණා ඒ වුණාට ඒක එච්චර මං හිතන්නේ සාර්ථක වුණේ නෑ මේ මේ වගේ තෙල්න මේ දැන් තියෙන ගැටලු ආවේ ගොඩක් දැන් අපි හිතමු දැන් ලොකු අපි හිතමු කම්පැනියක් කියලා ඒකේ තියෙනවා නම් මේ කම්පියුටර් 15ක් 20ක් හරි තව කාටරිජ් eh, විස්සත්තියක් අහක දාන්න තියෙනනම් ඔය වගේකින් ඇවිල්ල පික් කරගෙන යයි මං හිතන්නේ අරගෙන දෙන්නත් පුළුවන් හැබැයි ඇද අපි එක ගෙදරක eh, ඔහොම ඊවස් කිවට එකතු වෙන්න න මේ හැමදෑම මේ කර ඉඳුල් එකතු වෙනවාගේ එකතු වෙන්න න බැටරී එකතු වෙනවා බලට් බොය වගේ මාස ගානකටන ටිකටික එකතු වෙන්න දෙව පොඩ්ඩක්කින්ද අපි පුරුදු වෙලා ඉන්න බැටරි මේ වුණ තොගත් වීසි කන්නවර එක පොලිදින්න එක දානවා නැත්තන් ගොඩාරි විසි කන්නවා ඒවාගේන්නේ එහෙම නැතුව මේ ඒ වගේ අර පොඩි පොඩි ගෙවල් වලින් එකතු කරගන්න විදිහක් තියෙනවා නම් සාර්ථක වේ මං හිතන්නේ. අනිත් එක මේ අපිත් පුරුදු වෙනවා නම් අපි දැන් හිතන්නකෝ බැටරි කැලි දෙකක් රිමෝට් කන්ට්‍රෝල් එක මාරු කරා කියලා. ඕකේ එදාම ඊට පහුවෙන්ද වීසි කරන්නේ නැතුව ඒක ලොකු ඉඩක් යන්නෙත් නැහැනේ. ඒ වගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගෙදරම තියාගෙන ඉන්න ටිකක් එකතු වෙනකන් ටිකක් වැඩියෙන් එකතු වෙනකන් තියාගෙන ඉඳලා ඒක ඔය වගේ තියෙන සෙන්ට එකක් හොයලා පොඩ්ඩක් ගිහිල්ලා දාන්න ක්‍රමයක් තියෙනවනම් මේ හොඳ වේ ඒක. නැත්තම් ආණ්ඩුවෙන් එකතු කරන්න එන ගන්නම් මේ ඉඳලා හරියන්නේ අපේ ලංකාවේ මිනිස්සු දැන් ඉතින් ආ මේ දැන් නම් ලේසි දැන් නම් කරන් තියෙන කැම්පස් ගියා ජොබ් එකකට නොගියා පඩි ගෙවනවා <laughs> මේක කාලින්ග මේ භයානක්කම තියන්න මේ අර අපි හිතනට වඩා ඒ ෆෙක්ට එකක් තින දැන් ඒක නිකන් අපි කොහරි විසි කල්ල දැම්මට පස්සේ පසට එකතු වෙන අර ඒ ඒක තියෙන ලෝහ තියෙනවනේ දැන් ඔව් වතුර වලට ගොඩක් ලෙඩ් ඒවත් එක්ක යන ඒවා ඒ ගියාට පස්සේ ඒ ඉෆෙක්ට් එක තමයි මේ සෑහෙන්න වැඩි. ඔව්. ඒකින්ද මේ අපි ඔය කියපු විස්තරවලට අමතරව මොනහරි EVS ගැන දන්නවනම් හරි එහෙම සෙන්ටර්ස් තියෙන තැන් දන්නවනම් හරි එහෙම කන්ටැක්ට් තියෙනවනම් හරි අපිට මේ පොඩ්ඩක් ටෙක් කතා ගෲප් එකේ දාන්න අපි තාපව පොඩ්ඩක් එකට කමෙන්ට් එකක් දාන්න. මේ පෝස්ට් එක ෂෙයා කරන්න මෙච්චර ලහඟට යන අනිවාර්යෙන් ෂෙයා කරන්න ඕනේ. මේ වෙලාව හරි අප්පා මේ අපි ටක්ගාල කියමද ඩඩ තිල්ල කියන්න ටක්ගර කියන්නේ ඩඩ එක තියෙන්නේ මේ අපල් අයගේ මැඩිවල් බයිඩිවරසකෝ ලෝක වටි මේ ඒ ලංකාව නැද ඒ ඒකට නෑන ඒ මේ මහිතන්න මේ <laughs> <laughs> <laughs> ඒක ගැන මේ මේ පාර ගොඩම තිබ්බේ හාඩ මේ හාඩ ගැන කතා කරේ නැහැ සොෆ්ටෑම තමා තිබ්බේ අයෝස් ටල් එක ගැනයි මැක්කොල්ට මැක් ඔසගේ අප්ඩේටස් ගැනයි පොච්චෝසක අප්ඩේට් කන ඒවතම ගොඩක් මතාවනේ අයිෆෝන් එක ආපුවල් කැනෙ නොටබල් ෆීචස් නම් ඉතින් ඔයම නොටිෆිකේෂන් ගරුප් වෙනවා කියලා එක එකක් ඊට පස්සේ ඇනිමෝජි බන්දන්න කවුද කවරත් යස් කන්නද කලේ ගැන ඒකල ගොඩ කතා ගන්නවා මත ඒක නන්ද සම්සුන් එකත් තියෙනන්න මේ සිරීගේ තිවන තිල්න්න සිරීගේ ෂෝට් කට් සදන්න පුළුවන් එකක් මේ තියෙනවා එකැන එක කැප්සල තියෙන දේවල් අපිට ප්ලෑන් කල මැක්රෝස් වගේ හදලා තියන්න පුළුවන් අනිත්තක තමයි මේ කැන මේක තිය කඩු පාඩුවත් තිබ්බ එකක් පාසඩ් මනජක හරියට එකැන වෙන වෙන ඇප්ස් වලට අපි ලොග් වෙන්න ඕනේ අපිට ලාස්ට් පාස් හරි මොකක් හරි යූස් කරන්න ඕන නම් පොඩ්ඩක් අමාරුයි අනේ කියන්නේ වෙන ඇප්ස් වලට සපෝට් තිබෙන්නේ නැහැ දැන් පාස්වර්ඩ් මැනේජර් API එකක් තියෙනවා ඒක නිසා මේ පාස්වර්ඩ් මැනේජර්ස් යූස් කරන්න පුළුවන් iOS app එක සෝ ඒක Android වල තිබෙන්නේ නැහැ පොත් දෙක Android වල තිබෙන්නේ නැහැ නේ ඔය <laughs> මේ දැන් ඔච්චකට බැන බැන හිටියද ඔක්කොම ෆෝන්ස් වල නොච් එක යනවානේ. ඔව් ඒක මුලින් එනකොට ඒක කොහොමත් වෙනවා නේකට බනිනවා. ඊට කිසි ෂේප් එකේ දාලා එවනවා. හෙඩ්ෆෝන් ජැක් එකට වගේ දැන් ඔක්කොම හෙඩ්ෆෝන් ජැක් ගන්නලා. සිම් එකත් ගලවගෙන යනවා කට්ටිය ඊළඟට නේ. ඔව් දැන් ඊ සිම්. මේ තිල්න දවරම AR කිට් එකයි මේ කෝ ML ඒ දෙකේ ලොකු ඉම්පරමට තියනවා කියල 2.ෝ ඇවිල්ල තියනවා කියල තිවුණනද ඔව අනික මේ මේ මේ පාර හැබැයි බුද්ධික මේ ගැන iPhone 6ක් ගැනත් එකකල කතාරයගෙන් දැම් වර්ෂන් තුනක් විතර පාරණ එකක්නේ ඒකත් ප්‍රෆමන්ස් අප්ඩේට් එනවා කියලා තිබ ගැන ගොල 6ස් එකත් මහිතන් ලොක කස්ටම වේසක් ඇති මේ 6 ඒනිසා එකටත් මේ අප්ඩේට ගෙනවා කියතම කිව ඒක මේ අර ඒආර් කිට් වල ඉම්පරමටන් දර මෙශ කියලා නේටව ඇ් එකක් විදිහට එනවා කියලා එහෙම එනස්මට එක උත්තිබුණ නද ඒ ආර්කිට්ටගේ ගොඩක් ඩෙමස් එමත් තිබ්බ මේ ලෙගෝ එක එකක් තිබ්බා ඒදිර මහිතන ගොල එකටත් ගොඩක් මේ ෆෝගස් කන්න අර මේෂ කන්න ඇත් එකක් 3D මේෂ කරන්න ගොලන් වගේ දේවල් ඒක මේ නේටව ඇ් එකක් විදිහටම ඕස් එකට එනවා කියලා ඒක ඒක හැබැයි හොඳ එක්ස්පීරියන්ස් එකක් වේ නේද? ඒ වගේ ඒ කියන්නේ අපි ඉස්සර රියල් වර්ල්ඩ් එක වගේ තිබුණේ ලෙවල් එක ටේප් එක ඒවා තියෙන්නේ මේ නිකන් අඩි ගෝදුවක් වගේනේ ෆෝන් ස්ක්‍රීන් එක තියලානේ බලන්නේ. <laughs> එහෙම නැතුව මේ කැමරාව පොයින්ට් කරාට පස්සේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට ඒක මෙෂර් කරන්න පුළුවන් වෙන විදිහ එකක් මේ ඔග්මෙන්ටඩ් රියැලිටි හින්දා මේ කරන්න පුළුවන් එකක් සෑහෙන් හොඳයි නේ මම නම් දකින්නේ මේ මේ ඔග්මෙන්ටර් රියැලිටි AR VR ඔක්කොම 2 2 early කියලා අර 1960 දශකේ 3D ආවා වගේ ඒ කියන්නේ ටෙක්නොලොජි පැත්තෙන් තාම හෙනමම ඒ කියන්නේ දැන් 3D ආවේ මේ ළඟදී 3D ලා යනගත්තනේ ටීවී වල ඒ කියන්නේ අර කිසිම පොලිස් සලූෂන් එකක් නෙමේ දාම තියෙන්නේ ගැන මිනිස්සුන් කලින්ග මේ වර් ගැන දාම එහෙම හිතෙනවා හැබැයි ඒර් නං සෑහෙන්න යෝස් කේසස් තියනවා මේ ඒක ඒක පාවිච්චි කරන්න කේසස් තින උදාහරණ ගතතම Google ගලාසස් ගම්බුද් එක Google ගලාසස් ගත්ත මෙඩිකල් සෙක්ට එකේ ගොඩක් ඒ වගේ ඕක හොඳට පාවිච්චි කරන්න පුළ නව මංකයන කන්සිීම පැත් කන්සිීම පැත්තෙන් ස්පේසිෙන් ගත්තොත් මේකල මේ දඟල්න තරන් ඒ කියන්නේ ඇති දෙයක් නැහැ කියලා ඒක පැත්තකින් තියෙනවා. හැබැයි AR ඒ කියන්නේ ඩිවලොප් වෙන විදිය ඒක අර දැන් ඔය 3D වගේ ඒවා ඩිවලොප් වෙන්න ගිය කාලෙත් එක්ක බලනකොට මේ මේ අවුරුද්දක් යනවා කියන්නේ මම මං කියන්නේ තව අවුරුදු දෙකක්වත් ඉන්න ඕනේ කියලා. ඔව්. ඒ කියන්නේ අපි සොලියුෂන් දෙන්න ගලි. ඔව්. ඒකයි. පැය පැය විනාඩි 15යි. නවතු. නවතු. හැවන සුබ දවසක් මේ මේක එකපාරට නවත්තන්න එපා කියලා කිව්වා. කට්ටි සින්දුවක් ඈ පාටිය හෙවින් හෙවින් කතා කර කර ඉඳන් ඇහෙන්නේ නැති කරට මයික් එක දීලා දොරට මැනුවල් ෆේඩ් එකක් කර ඩොඩ ඩොඩ ඩොඩ ඩොම්